තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදාම් හමු අප මේ පවත්වන්නේ විවහාර වශයෙන් අද 2020 වර්ෂයේ ජූලි මාසේ ඇසළ මාසේ පළවෙනිදා බ්‍රහස්පතින්දා බදත් දවසක් ඉතින් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අපේ සදහම් හමුවට එකතු වෙනවා විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍ය පාවිච්චි කරලයි අපි මේ සදහම් හමුව පවත්වන්නේ.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 ඉතින් අපි මේ වන විට මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙන බුදු දේශනාවක් ඉදිරියෙන් තියාගෙන මේ සදහම් හමුව පවත්වාගෙන යනවා. අපි බුද්ධ දේශනාව හැටියට මාතෘකා දේශනා හැටියට මාර්ගෝපදේශනය හැටියට තියාගෙන තියෙන මහා සතිපට්ඨාන දේශනාව. ඉතින් ඒ දේශනාව ආරම්භ කිරීමේදීම බුදු පියාණන් වහන්සේ ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ආදී වශයෙන් මේ දේශනාව සූත්‍රයේ ಉದ್ದೇಶය පටන් ගන්න එහෙමයි ධර්ම මාතෘකාව ඒකායනෝ මග්ගෝ කියලා පහසු මග පිටි මග වශයෙන් අත් වශයෙන් මහා සතිපට්ඨාන දේශනාවේ නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය සියලු දේ සංක්ෂේපයෙන් ඇතැම් තැන්වල ඇතැම් තැන්වල සවිස්තරව දේශනා කරලා තිබෙනවා. මේක නිසා අපිට මේ දේශනාව වුණත් ප්‍රමාණවත් අපේ පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න. ඒක නිසායි අපි හුඟක් මහා සතිපට්ඨාන දේශනාව පදනම් කරගෙන මේ ආර්ය ප්‍රතිපදාව පැහැදිලි කරන්න, විස්තර කරන්න, සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම කරුණු න්‍යායික ඉගවි න්‍යායිකව ඉගෙනීමකට වඩා ප්‍රායෝගිකව පුහුණු කිරීමක් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන. ඒකයි අනිත් පැත්තෙන් මෙහි වැදගත්කම. සමහර දේශනාවල තිබෙනවා මේ කරුණු න්‍යායිකව දේශනා කිරීමක් නැත්නම් න්‍යායිකව පැහැදිලි කිරීමක් පමණක් තියෙන සූත්‍ර තියෙන. කරුණු වශයෙන් 1 2 3 ආදී වශයෙන් කරුණු සඳහන් කිරීම ඊළඟට කරුණු විස්තර කිරීම ආදී ලක්ෂණ තියෙන දේශනා තියෙනවා. නමුත් සතිපට්ඨාන දේශනා විශේෂත්වය ඒ සම්පූර්ණම මේ දහම පුහුණු කිරීමට අදාළ මාර්ගෝපදේශනයක්. ඉතින් ඒ වගේ දේශනා අපිට උගාක්ම වැදගත්. ඒක නිසායි අපි මහා සතිපට්ඨාන දේශනාව මෙහිලා ගුරු උපදේශය හැටියට තියාගෙන මේ සාකච්ඡා මාලාව කරගෙන යන්නේ. එතකොට මේ ධර්ම මාර්ගයේ නිවන් මාර්ගයේ අප ශික්ෂා වශයෙන් ගත්තොත් තුනක් පෙන්නනවා. ශීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව වශයෙන් ඒ ශික්ෂා තුන වඩා ගැනීම සඳහා අංග වශයෙන් ගත්තොත් 8ක් පෙන්වා දීලා තිබෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වශයෙන් සංඝාටක් දේශනා කරලා තිබෙනවා එතකොට මේවා කොහොම පටන් ගන්නවද කොතනින් පටන් ගන්නවද කියන කාරණේ බලපුවාම අපට තේරෙනවා පටන් ගැම්ම තියෙන්නේ සතියෙන් කියලා සිහිනුවන උපද්දාගත් කෙනෙක් තමයි මේ කාර්යය ආරම්භ කරන්න පුළුවන්කම තියෙන්නේ. සිහිනුවන ඊළඟට ප්‍රඥා වීර්ය මේ තුන තමයි මේ ධර්ම මාර්ගයේ මූලික වෙන්නේ. අපිට සීලය කුමක්ද කියලා තේරුම් ගන්න වෙන්නේ ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ සතිය ඇතිද? සීලේ සීලෙන් අදහස් කරන්නේ නැත්නම් සීලෙන් කියවෙන්නේ අපේ කායික වාචික වශයෙන් ගත්තම කුමක්ද කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කියන කාරණේ. ඒක තේරුම් ගැනීම සඳහා මේ මේ මොහොතේ කරන මොහොතේ කරන්න එළඹෙන මොහොතේ අපිට සිහිනුවන තියෙනවා. මම මේක කියනවද නැද්ද කිව යුතුද නොකිය යුතුද? එතකොට තමයි මේ ඒක බොරුවක් කියලාමක් පරුස වචනයක් හිස් වචනයක්ද කියන එක ඒ කියන්න පෙර හා කියන මොහොතේ Taman දැනගන්නේ සතිය තියෙනවනම් විතරයි. මේ සතිය නැත්තම් ඒක එහෙමම කියවිලා. එතකොට එතන සීලය කඩ වෙලා තියෙනවා. ඒ වගේ තමයි කරන මොහොතේ මම මේ කරන්න යන දේ මේ කරමින් ඉන්න දේ කානගතයක්ද අදත්තාදානියක්ද කාමීත්‍යාචාරයක්ද කියලා දැනගන්නේ සතිය පැවැත්වුවොත් විතරයි. නැත්තම් ඒක සතිය පවත්වීමක් නැත්තම් ඒක පිළිබඳව අවදිමත් බවක් පුද්ගලයා තුල නැහැ. ඒක නිසා මේ ප්‍රතිපත්තිය පුරණ පැත්තේදී එහෙම නැත්නම් මේ මාර්ගයේ වඩන පැත්තේදී සතිය තමයි පෙරට වෙන්නේ. සිහිනුවණ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ මාර්ග දේශනා කරද්දී මුලට සතිය ඊළඟට ප්‍රඥාව වීරිය වශයෙන් මේ ගුණාංග තුන කුසලතා තුන තමයි ඉදිරියෙන් තියාගන්නේ. ඒ අනුව සතිපට්ඨාන දේශනාවේදීත් මුලටම සිහිනුවන උපද්දා ගැනීම පෙරටු කරලා තමයි මේ මාර්ගය දේශනා කරන්නේ. ඉතින් සිහිනුවන වීරිය වඩන්නේ සරල සංසිද්ධිය ඇසුරේ. දැන් සරලම සංසිද්ධිය තමයි ආනාපානය. කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක්. ඉතින් එතෙන්දී පුරුදු කරනවා අවදිමත් බවත් විමසුම් නොවනත් වීර්යය. ඊට පස්සේ ඉරියව්වේදී ඒක පුහුණු කරගන්නවා අපි ඉරියාපත වලදී. ඊළඟට එදිනෙදා තනිවම කරන වැඩවලදී මේ සිහිය අවදිමත් බවත් විමසුම් නුවණත් ප්‍රඥාවන්ත බවත් වීර්යයක් තියාගෙන කටයුතු කරන්න. මුලදී අපි ඕක එක්තරා කෘතිම ගතියකින් පටන් ගන්නෙ. කෘතිමයි. ආනාපාන සතිය කෘතිමයි. ඉරියාපත සතිය කෘතිමයි. සම්පජඤ්ඤ සතිය කෘතිමයි. ඒ කෘතිම වටපිටාවක ආරම්භ කරන අපි පුහුණු වෙන දේ ස්වභාවික ජීවිතයට අරන් එනවා. මේ සම්පජඤ්ඤ සතියේදී කරන්නේ ඒකයි. සාමාන්‍ය දිනදා ජීවිතේ අපි කරන වැඩ ඇතුළත මේ අර සිහිනුවන අරගෙන තවත් විදිහකින් කිව්වොත් සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු වලදී අපි කර අපිට කරන්න වෙන්නේ මොකද්ද අපි කරන්නේ මොනවද කියන්නේ මොනවද හිතන්නේ මොනවද ඒ තුල සිහිනුවන පවත්වන්න අපි හුරු පුරුදු කරගන්න. එතකොටම අර සීලය වගේ කොටස් ඊටාම හොඳට සකස් කරන්න පුළුවන්. විශේෂයෙන් සීලය සකස් කරන්න හරි පහසුයි. එතකොට මේ සීලය කඩ වෙන්නේ නැත්නම් අපේ කායික දුස්චරිත සහ වචී දුස්චරිත සිද්ධ වෙන්නේ මේ ආනාපාන සතිය වඩන වෙලාවෙවත් ඉරියාපත සතිය වඩන වෙලාවෙවත් නේ. සම්පජඤ්ඤ සතියෙත් ඒක අර කෘතිම අවස්ථාවේ නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන මොහොතේ තමයි ස්වභාවිකව ගතයුතු කරන වෙලාවේ තමයි දිනදා ජීවිතය තුළ තමයි වාග් දුෂ්චරිත හෝ කාය දුෂ්චරිත සිද්ධ එහෙනම් ඒ සාමාන්‍ය ජීවිතය තුළ සිහිනුවන පවත්වන්න පුළුවන් පුද්ගලයාට සිහිනුවන සහ වීර්යය පවත්ව ගන්න පුළුවන් වුණ ගමන්ම ශීලය සම්පූර්ණ කරන්න පුළුවන්. සම්පූර්ණ වෙනවා. එයා තමන් කරන කතා බහ සිහිනුවණින් කරන. එතකොට වචී දුස්චරිතය වෙන්නේ තමන් කරන ක්‍රියාව සිහිනුවණින් යුක්තයි. කාය දුස්චරිතය වෙන්නේ ඉතින් ඉතිරි වෙනවා මනෝ දුස්චරිත කොටසක් අවිද්‍යා තණ්හා පැත්තට ඉතුරු වෙන ටික ඒකට තමයි විදර්ශනාව ගේන්නේ බුදුරජාණන් වහන්සේ. එතන ඉඳලා පටන් ගන්නවා විදර්ශනාව. කායानुපස්සනාවේ මුලටම විදර්ශනාව ගන්න එක. ඉතින් අපි මේ කොටස් පහව කෙරුවා. ඉතින් රූප ධර්ම පිළිබඳ අර රූප ධර්ම කාය වචී දුෂ්චරිතයෙන් තොරව පරිහරණය කරන්න පුළුවන් වුණ රූප ධර්ම පිළිබඳ අවිද්‍යාව තණ්හා ඉතුරු වෙනවා. ඒක මනෝ දුෂ්චරිතයට නේ වැටෙන්නේ. මානසික පැත්තෙන් ගත්තොත් අර විසුද්ධිය ඇති වෙලා නැහැ. දැන් කායික පැත්තෙන් විසුද්ධිය ගොඩනගන්න අපහසු නෑ. ඉක්මනින් කරන්න පුළුවන්. ඒක සීලයෙන් ගොඩනගන්න පුළුවන්. කාය සුචරිතය, වචී සුචරිතය ශීලයෙන්නේ ගොඩනගන්නේ. නමුත් මනෝ සුචරිතය ගොඩනගන්න බෑ ශීලයෙන්. හිත පිරිසිදු කරන්න බෑ ශීලයෙන්. ඒක නිසායි ඒකට විපස්සනා මාර්ගය ඉදිරිපත් කළේ. ඉතින් අපි විපස්සනා පිළිබඳව දේශනා මාලාවක් කරලා තියෙනවා. එතකොට සතිපට්ඨාන දේශනාවේදී කායානුපස්සනාවේ මුලටම ගත්තේ රූප ධර්ම පිළිබඳ යථා ස්වභාවය ඇති කරන්න. අර කය ශරීරය කාය දුෂ්චරිතයකින් වචී දුෂ්චරිතකින් තොරව පරිහරණය කෙරුවට කය පිළිබඳ තණ්හා මාන දික්ටි ඉතිරි වෙනවා. එතකොට පුද්ගලයා අර විසුද්ධියටපත් වෙලා නැහැ. සම්පූර්ණ පිරිසිදු නැහැ. කාය වචී පැත්තෙන් පිරිසිදුයි. නමුත් මනෝ පැත්තෙන්, මනස පැත්තෙන් අපිරිසිදුයි. ඒ නිසායි විදර්ශනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් කය යථා ස්වභාවය පෙන්නපුවාම කය පිළිබඳව තියෙන අර තණ්හා මාන දික්ටි අයින් වෙනවා. ඉතින් අපේ හිතේ තියෙන විඥානයේ තියෙන අවිද්‍යාව ඇතිතාක් වැරදි සිතුවිලි අකුසල් සිතුවිලි තියෙන. ඒකයි කිව්වේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා. සංකාර කිව්වේ මූලික වශයෙන්ම මේ තණ්හා මාන දික්ටි අකුසල සංකල්පන අකුසල සිතිවි. ඒවා ඒවම තමයි වචී සංකාරයි කාය සංකාරයි බවට පත් වෙන්නේ. ඉතින් විදර්ශනාවෙන් කෙරෙන්නේ අන්නේ අවිද්‍යාව ඉවත් කිරීම. අවිද්‍යාව ඉවත් කරන්නේ කොහොමද? යම් දෙයක ඇති తතු ඇත්ත తත්වයේ යථා ස්වභාවයේ ප්‍රකට කිරීමෙන් ප්‍රකට කර ගැනීම. විදර්ශනාවේදී කරන්නේ පවතින දේ යථා ස්වභාවය ප්‍රකට කිරීම. කායන් පස්සනාවේදී කරේ කයේ යථා ස්වභාවය ප්‍රකට කිරීම. රූප ධර්ම වල කය මූලික කරගත්ත රූප ධර්ම වල යථා ස්වභාවය ප්‍රකට කිරීම. එතකොට කය පිළිබඳ අර තණ්හා මාන දිට්ඨිය අයින් වෙනවා. චිත්ත විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය ඇති ඔය ඔක්කොම මානසික පැත්තේ කතා කාරණා. ඒ විසුද්ධිය ඇති. එතකොට දැන් කය පරිහරණය කරන්නේ නැරෙනකම් එසේ එහෙත් කය පිළිබඳව තණ්හා මාන දික්කේ නැහැ. ඒකට අපි කියන්නේ අනිශ්චිත කියලා. අනිශ්චිත වෙනවා කියලා. මේ අනිශ්චිත වෙන්නේ මනස අපේ. විඥානය. විඥානයයි අනිශ්චිත වෙන්නේ. තවත් වචනේ යෙදිලා තියෙන විඥානයේ අනිදර්ශන වෙනවා කියලා. අපපතිට්ඨිත වෙනවා කියලා. අර රූප ධර්මයේ පිහිටන්නේ නැහැ. පිහිටන් පිහිටන්නේ තණ්හාමාන දිට්ඨි වශයෙන් පිහිටන්නේ නැහැ. විඥානයේ පිහිටන්නේ නැහැ. නාම රූපේ පිහි රූපයේ පිහිටන්නේ නැහැ. විඥාන. ඊළඟට නාම පැත්තටත් ගේනවා බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවෙන් කරන්නේ ඒක. වේදනා කියන්නේ නාම ධර්මයක්. අපේ මනසේ ඇති වෙන එක. පස්ස පච්චය. පස්ස කියන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සයාකාර අරමුණු ඉන්ද්‍රියන් හය හරහා මනසට ඇතුල් වීම. <clears throat> අරමුණු හිත් වැඩීම කියලා අපි ඕකට කියන්නේ. පස්සේට හොඳ සිංහල වචනේ අරමුණු හිත් වැඩීම කියන්නේ. සිතට ඇතුල් වීම. සිතට ඇතුල් නොවුනොත් මිදීමක් නැහැ. මේක නිසා මිදීම සිද්ධ වෙන්නේ පස්සපච්චය. ස්වභාවික සංසිද්ධිය. එතකොට වේදනාව නැත්නම් විඳීම අපි ඒව කතා කරා කලින් සාකච්ඡාවලදී සුඛ දුක්ඛ අදුක්කම සුඛ වශයෙන් සාමිස නිරාමිස වශයෙන් මේක සිද්ධ වෙනවා. හරි ස්වභාවිකයි. ස්වභාවික සංසිද්ධිය. පස්සයත් ස්වභාවිකයි වේදනාවත් ස්වභාවිකයි. නමුත් අර කය රූප ධර්ම ස්වභාවික වුණත් රූප ධර්ම පිළිබඳව තණ්හා මාන දිට්ඨි අවිද්‍යාව ඇතිතෙක් රූප ධර්ම ඇසුරෙන් ප්‍රශ්න ගැටලු හදා ගන්නවා වගේ මේ නාම ධර්ම වේදනා පිළිබඳව හරි අවබෝධයක් ඒකේ යථා ස්වභාවය නොඇතෙන තාක් වේදනා ඇසුරෙන් නින්දනය ඇසුරෙන් කෙලෙස් හදාගන්නෝ තණ්හා මාන දික්ක ඇති කරගන්න ප්‍රශ්න ඇති කරගන්න. ඒක නිසායි වේදනාවේ යථා ස්වභාවය පෙන්වන්නේ. වේදනානුපස්සී විහෙරති කියන්නේ වේදනාවේ යථා ස්වභාවය දකිමින් තේරුම් ගනිමින් වටහා ගනිමින් ජීවත් වෙනවා කියන්නේ. විහෙරති කියන්නේ ජීවත් වෙනවා කියන එක pāli භාෂාව. වේදනාසු වේදනානුපස්සී විහෙරති. නිදිද්දී වින්දනයේ යථා ස්වභාවය තේරුම් ගනිමින් විඳිනවා කියන එක. එතකොට අර විඳීමක් ඇතත් විඳීම නිසා ඇතිවෙන ගැටලුව පැන නගින්නේ නැහැ. විඳීම නිසා ඇතිවෙන ගැටලුව මොකද්ද? වේදනා පත්‍ය තණ්හා බැඳීමට අපි කියන්නේ ඒකට බැඳීම කියලා. බැඳීමත් ඇති තුන් ආකාරයකින් වෙනවා රාග බන්ධන, ද්වේෂ බන්ධන සහ මෝහ බන්ධන. ඉතින් ඒක වෙන්නේ නැහැ විඳීමේදී සිහිනුවන ඇති පැවැත්වුවොත්. විඳීමේ යථා ස්වභාවය තේරෙනවා මේ වින්දනය කියන්නේ මොකද්ද මේ නාම ධර්මය මේ විඳීම විඳීම සිදුවන්නේ කොහොමද ඒකේ යත ඒකේ ඒක නිට්ටයද අනිත්‍යද ආත්මද අනාත්මද අවිපරිණාමීද විපරිණාමීද අදිච්ච සමුප්පන්නද පටිච්ච සමුප්පන්නද සමුදේ විතරද වය නැද්ද වය විතරද සමුදේ නැද්ද මේ ටික වැටහෙනවා අපි ඕකට පෞගිය සාකච්ඡාවේදී කිව්වා පොදු ලක්ෂණ දකිනවා කියලා වේදනාවේ ස්වලක්ෂණ නැත්තම් සුවිශේෂ ලක්ෂණ තමයි ওই සුඛ දුක්ඛ දුක්ඛම සුඛ ස්වභාවේ පොදු ලක්ෂණ තමයි අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදයවය පටිච්චසමුප්පන්න ලක්ෂණ. ඉතින් දැන් අපි ඔය මේ පොදු ලක්ෂණ අඳුනා ගැනීමට කියන්නේ ඒ අවබෝධ කර ගැනීමට කියන්නේ සංඥා කියලා. ඒ අවබෝධය වැරදුනොත් තමයි ගැටලුව ඇති වෙයි. අවබෝධය හරියට આવොත් මේ සංඥාව හරි තැනට හිටියොත් ගැටලුවක් නැහැ. සංඥාව වැරදීමට කියන්නේ සංඥා විපල්ලාස කියලා. සංඥා ඒ අකුසල සංඥා නැත්නම් සංඥා විපල්ලාස කියලා මේ වැරදි අවබෝධයේ pāli භාෂාවෙන් හඳුන්වනවා එහෙම. ඒ ඔය වැරදි අවබෝධය ඇති නොවෙන්න බුදුදහමේ සංඥා භාවනාවක් උගන්වන. අපි දැන් මේ එතෙන්ට තමයි යොමු වෙලා තියෙන්නේ වේදනානුපස්සනාවට ඇවිදී විඳීම හා බැඳීම කියන සංසිද්ධි දෙක හේතුඵල ධර්මතාවක් එතන. වේදනා පත්‍ය තණ්හා. එතකොට වේදනාව විඳ පළියටම බැඳීමක් එනවද? කොහොමද විඳීමේදී බැඳීම ඇති වෙන්නේ? කාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය ඇති වෙනවා කියලා පැහැදිලි කරා. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මෙතන හරි සංඥාව නැත්නම්. කියන්නේ කුසල සංඥාව නැතිනම් තමයි ඒක වෙන්නේ. එහෙම නැත්නම් සංඥා විපල්ලාස වෙලා නම් විපල්ලාස වෙලා නම් විකෘති කියලා අපි කියන්නේ. හඳුනා ගැනීම විකෘති හඳුනා ගැනීමක්. වැරදි ආකාරය හඳුනා ගැනීමක් සිද්ධ වෙලා නම් අන්න එතන බැඳීම එන. මොකද්ද මේ විකෘති හඳුනා ගැනීම? මොකද්ද මේ සංඥා විපල්ලාසය? මොකද්ද මේ විපිරියාසය? ඒ තමයි නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව, සුඛ සංඥාව, අවිපරිණාමී සංඥාව. ওই වගේ විකෘති වගේක් තියෙනවා. වැරදි විදිහ හඳුනා ගැනීම ටිකක් තියෙනවා. කොටින්ම තවත් විදිහකින් කිව්වොත් අර පොදු ලක්ෂණ අඳුනන්නේ නැති ගතිය සංඥා විපල්ලාස කියලා කියයි. ඉතින් බුදුරජාන් වහන්සේ එවැනි විපල්ලාස 10ක් විතර පෙන්වලා තියෙනවා. අපි ඒකෙදි ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද සූත්‍රයට එනකොට මේ 10 10ම පෙන්වනවා. ඒකෙදි ගිරිමානන්ද සූත්‍රයේදී මේකේ හරි පැත්ත පෙන්වන්නේ සංඥා 10ක් පෙන්වන. අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනවිර සංඥා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා අනපන්සති වශයෙන්. එතකොට මේ ටික මේ විදිහට දැක්කොත් නාම රූප ධර්මවල අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමයි අනිත්‍ය සංඥා කියලා කියන්නේ. සංඥා කියන්නේ අපේ අවබෝධ කර ගැනීමේ හැකියාව. මේ අපි කතා කර කාය අනුපස්සනාවේදී කතා කළ කය මූලික කරගත්ත සියලුම රූප ධර්ම සහ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන් දක්වලා තියෙන සියලුම නාම ධර්මත් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන් කියන එකයි අනිත්‍ය කියලා කියන්නේ. නිත්‍ය නැහැ කියන එකයි. එක විදිහට ඒකාකාරීව පවතින්නේ අනිත්‍ය. ඊළඟට මේ නාම රූප ධර්ම අපගේ මනාපයට අනුව අප කැමති වන පරිදි කැමැති තාක් කාලයක් කැමැති ආකාරයෙන් පවත්වාගත නොහැකිය යන්නයි අනත්තකය. අනත්තකය. ඒ වගේම මේ නාම රූප ධර්ම වල දෙපැත්තක් තියෙනවා. සුභ සහ අසුභ කියලා. නැත්නම් අනුකූල සහ පටිකූල කියලා. සුචි සහ අසුචි කියලා. දෙපැත්තක් තියෙනවා. ওই pāli වචන අපි මේකත් කියන්නේ. ඔය සුචි අසුචි නැත්තම් සුභ අසුභ නැත්තම් අනුකූල පටිකූල මේ දෙකෙන් පෙන්වන්නේ අර මනාප වෙන පැත්තයි අමනාප වෙන පැත්තයි කියලා දෙකක් තියෙනවා. නාම ධර්ම වල රූප ධර්ම වල තියෙන රූප ධර්ම ගත්තොත් යම් කිසි දෙයක් අපි ආහාරයක් ගත්තොත් ආහාරය පිළියෙල කරලා රසවත්ව උණුසුමට තියෙන වෙලාව සුචි වෙලාව, සුබ වෙලාව. අනුකූල වෙලාව. අනුකූල අවස්ථාව. හැබැයි ඒක එහෙම ටික වෙලාවක් තියෙනකොට ඒකේ තියෙන අර උණුසුම් ගතිය නැති වෙලා යනවා. ඊළඟට ඒකේ තියෙන මේ ඒක අපි කියන පිලුණු වෙනවා කියලා. පැය 3-4ක් තිබ්බොත් දවසක් හමාරක් තිබ්බොත් ඊට පස්සේ ඒකේ තියෙන රසය වෙනස් වෙලා යනවා. සුවඳ නැති වෙලා සමහර විට දුර්ගන්ධයක් එන්න පුළුවන්. ඒකේ තියෙන ගුණය අපි ඒක තේජෝ ධාතුව කියනවා. ඒකත් වෙනස් වෙලා ඒක අගුණයක් කියලා අපි කියන්නේ. ඇති වෙන්න පුළුවන්. එතනට එනකොට ඒකේ තියෙන්නේ අසුචියක් තියෙන, අසුබයක් තියෙන, පටිගෝලයක් තියෙන. අනුකූල ගතියක් නැහැ. ওই බාහිර දෙයක් මම මේ මතක් කළේ. ඉතින් රූපකාය ගත්තත් එහෙමයි. රූපකාය සමහර විට නව යෞවන වයසේ තරුණ වයසේ ගත්තම තියෙන්නේ සුබ සුචි අනුකූල ගතියට තියෙන. වෙනම හොඳයි, ශක්තිය හොඳයි, ක්‍රියාකාරීත්වය හොඳට තියෙනවා, රෝගී බව අඩුයි. නිරෝගී. ඉතින් මේ ওই ටිකට තමයි අපේ මන අපේ තියෙන්නේ, සුචිය තියෙන්නේ, සුබේ තියෙන්නේ, අනුකූලයේ තියෙන්නේ. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ওই දේවල් වල පටිකූලේන ප්‍රතිවිරුද්ධ ස්වභාවය පටිකූලය කියන්නේ. අසුචිය කියන්නේ අසුබය කියන්නේ මේ මනස අකමැති වෙන මනාප නොවන ගතියක් ඇති වෙන රූප ධර්ම වල කොයිකෙත් එහෙම පිපුණු මල පර වෙන. ඉතින් කවුරුත් කැමති පිපිච්ච මලට සුවඳ හමන මලට වර්ණවත් ඉතින් ඒකේ ඊළඟ අවස්ථාව අනිවාර්යයෙන්ම වර්ණය දුරු වර්ණ වෙනවා සුගන්ධය දුර්ගන්ධය වෙනවා පිපුණු බව නැලවුණු බවටපත් වෙනවා ඉතින් ඒක රූප ධර්ම වල හැටි අපි ඒකනේ ওই මලක් තියෙන කොටත් ඔය ප්‍රතිවිරුද්ධේ මෙනෙහි කරන්නේ ඔය අපේ ওই මල් මල් පූජා කරන ගාථාවේ කුප්පං නිලායාති යතා ඉදං මේ කායෝ තථා යාති විනාශ භාවං කියලා එතෙන්දි මෙනෙහි කරන්නේ පටිකූල මනසිකාරය. නැත්තම් අසුභ සංඥාව ගන්නෙ. දැන් මේ මල අපි බුදු නදුරේ තියෙනකොට තියෙන්නේ සුභ සංඥාවක් තියෙන්නේ. දැන් පිපිලා තියෙන මලක් ගන්නෙ, සුවඳ හමන මලක් ගන්නෙ, වර්ණවත් මලක් ගන්නෙ. තව ටිකක් අපි ඒකට පැන් ටිකක් කියලා බොහොම ප්‍රබෝධමත්ව තමයි මේ මල් වට්ටියේ තියලා අපි බුදු මැදුරේ අපි මේ මල පාවිච්චි කරන කොයි වෙලාවෙත් එහෙම බුදු බුදුන් වඳින්නේ නෙවෙයි අපි තවත් නොයෙක් දේවල් වලට මල් පාවිච්චි කරනවා සරසන්න අලංකාර කරන්න නොයෙක් දේවල් ඒ කොයි දෙයකදී වුණත් අර අනුකූල අවස්ථාව ගන්න සුබ අවස්ථාව සුචි අවස්ථාව තමයි ගන්නේ නමුත් ඒකේ පටිකූල එනවා, අසුචි එනවා, අසුබ එනවා. ඒ රූප ධර්ම වල හැටි. හැටි කියන්නේ අපි ඕකට කියන්නේ යථා ස්වභාවය කියලා, ඇත්ත తත්වය. ඉතින් අර එක දෙයකට විතරක් ඇලුම් කරොත් මනාප වුණොත් අනික ප්‍රතික්ෂේප කෙරුවොත් මේ මොකද දෙකම ස්වභාවයනේ. සුභයයි අසුභයයි දෙකම, සුචියයි අසුචියයි දෙකම, අනුකූලයයි ප්‍රතිකූලයයි දෙකම ස්වභාවයයි. ඉතින් එකකට විතරක් ගැටි වුණොත් මනාප වුණොත් අනිකට අමනාප වුණොත් විරුද්ධ වුණොත් එතන තියෙන්නේ එක්තරා විකෘතියක්. අන්න සංඥා දෝෂයක් එනවා එතන. ඔකට අපි කියන්නේ සංඥා විපල්ලාශ කියලා. අර වැරදියට තමයි මේක රූප ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ. එතකොට ඉතින් අර එකක ගැලෙන ගැටෙන අමනාප අවස්ථාවට එනකොට අසුචියට අසුබයට ප්‍රතිකූලයට එනකොට ගැටෙනවා. අනුකූලයට මනාපයට සුචියට එනකොට ඇලෙනවා. එතකොටම අර මූලික ගැටලුව ඇලීම ගැටීම කියන්නේම ඉතින් එතනම මහ විකෘතියක් නේ. එතනම අරුබුදේ පටන් අරගෙන ගැටලුව පටන් ගන්නවා. නමුත් මේ අසුබ සංඥාව නැත්තම් පටිගූල මානසිකාරය හරි වැදගත්. ඒකෙන් පෙන්වන්නේ රූප ධර්ම වල යථා ස්වභාවය. රූප ධර්ම විතරක් නෙවෙයි නාම ධර්මත් උහුම. දැන් නාම ධර්ම වලත් ඔය සුචි අසුචි දෙපැත්ත තියෙන, සුභාසුභ දෙපැත්ත තියෙන, අනුකූල ප්‍රතිකූල දෙපැත්ත තියෙන. දැන් උදාහරණයක් ගත්තොත් මේ අපේ නාම ධර්ම චේතනා ගමු අපි චේතන වේදනා සංඥා චේතන. ඔය ඕනම එකක අපිට ඔය දෙපැත්ත පෙන්වන්න පුළුවන්. වේදනාව ගමු. වේදනාවේ මේ සුඛ වේදනාවයි දුක් වේදනාවයි කියලා දෙකක් තියෙනවා. අපි ඇහුවොත් කෙනෙක්ගෙන් මොන වේදනාවටද කැමති? මොකක් විඳින්නද කැමති? සැප විඳින්නද දුක් විඳින්නද? ආ ඉතින් 100ට 100ක් අත උස්සන සුඛ වේදනාවට තමයි මනාව. අනුකූල. දුක් වේදනාවන්න පටිකූල. ඒකට ඒක අසුබය, ඒක අසුචිය, ඒක පටිකූලයි. නමුත් ඉතින් වේදනාවේ මේ දෙකම තියෙනවනේ එක පළුවක් වෙන්න බෑ. පළු දෙකම තියෙන. ඉතින් මේක තමයි මේ දකින්නේ අපි. නාම රූප ධර්ම වල මේ මේ දකින්නේ මේ යථා ස්වභාවය. වේදනාව එහෙම. සංඥාවට ගියත් ওই ලක්ෂණේ තියෙන. සුඛ සංඥා, දුක්ඛ සංඥා තියෙන. චේතනාවට ගියත් ඒ තියෙන කුසල චේතනා අකුසල චේතනා කියලා මේක අනිත් පළුව තියෙනවම. ඉතින් සාමාන්‍යයෙන් අසුතව පුතුජන එක පළුවයි ඉල්ලන්නේ. මට අර අනුකූලයේ දෙන්න, මට අර සුභයේ දෙන්න, මට සුචිය දෙන්න. ඒකට පටිකූලේ ඒක එපා. අසුචිය ඒක එපා. අසුභේ ඒක එපා. ඒ කියන්නේ අසුතව පුතුජනගේ තියෙන විකෘතිය. සංඥා විපල්ලාශය. ඒක ඔය ඔය විපල්ලාශයේ තියෙනකන් නාම රූප ධර්මත් එක්ක හරියට ගනුදෙනු කරන්න බෑ. ඇලෙනවා ගැටෙනවාමයි. ඇලෙනවා ගැටෙනවා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේ මේ සංඥා අපිට දේශනා කරලා තියෙන්නේ. මේ දස සංඥාවම ඉතින් ওই විදිහට අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා. ආදීනව ඒත් එහෙමයි. ආදීනව කියන්නේ අෂ්ඨාද කියන එකේ අනිත් පැත්ත. දැන් හැම හැම නාම රූප ධර්මවල තියෙන ආස්වාද පැත්ත. ආස්වාද කියන්නේ තර පිනවන ගතිය, ප්‍රයෝජනවත් ගතිය, ඵලදායී ගතිය. මේ භාවිත කළ හැකි මට්ටමේ පවතින ස්වභාවය. ඒකටයි ආස්වාද කියන්නේ. වින්දනීය ගතිය, සුඛ වින්දනීය ගතිය නාම ධර්මවල රූප ධර්මවල තියෙනවා. අත්ති භික්කවේ රූපානං අස්සාදෝ බුදුරජාණන්සේ ආස්වාදයේ පෙන්වන රූප ධර්මවල බොහොම ලස්සනට විස්තර කරලා තියෙන එක. මෙන්න රූපේ ආස්වාදය. ඊළඟට අත්තිබික්කවේ රූපානං ආදීනවෝ. මෙන්න රූප ධර්මවල ආදීනෝ. ආදීනෝ කියන්නේ අර නිකම් පෙළෙන ගතිය, භාවිතයට ගත නොහැකි ස්වභාවය ඒකේ තියෙන ඒක අර දුර්වල වෙලා පරණ වෙලා කැඩිලා බිඳලා යන ස්වභාවය. පරණ වෙන ගතිය. ඉතින් ඒ දෙකම රූප ධර්ම වලට වගේම නාම ධර්ම වලටත් පොදු ලක්ෂණ ඕ. අපි වට කියන්නේ පොදු ලක්ෂණ කියලා. ඉතින් ඒව අඳුනා ගැනීම මේ සංඥා වලින් කෙරෙන්නේ. සංඥා කියන්නේ කෙලින්ම විදර්ශනා. යථා ස්වභාවය තේරුම් ගැනීම. මේ දස සංඥාව අතිශයින් වැදගත්. අපි මේ පිළිබඳව දස සංඥාවම ඇතුළත් කරලා පොතක් ලියලා තියෙනවා. අපි ඒක අන්තර්ජාලයට එකතු කරමු. අපේ අනිත් ඇත්තන්ට කියව ගන්න. මම ඒක එකතු කරන්න මේ බාගත කරගෙන කියවගත්ත හැටි දස සංඥා කියලා. ඉතින් ওই විදිහට මූලික සංඥා හතර ගත්තොත් දස සංඥාවෙන් අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා ඒවයින් නිතරම අර දෙපැත්ත පෙන්වන්නේ මේ මේ දෙපැත්තක් තියෙනවා දැන් අනිච්ච සංඥාවේදී නිච්ච සංඥාව අසුතව පුතුජන් ළඟ සාමාන්‍යයෙන් තියෙන නිච්ච සංඥාව එයාට දකින්න බැරි එක තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ අනිත් පළුව පෙන්වන්නේ නිතරම ඉතින් ඕක බලන්නේ අනිත් පළුව මේ පළු දෙකම ගත්තොත් තමයි සත්‍ය වෙන්නේ. කියන්නේ යථා ස්වභාවය ඉන්නේ දෙකම ගත්තොත්. එකක් මේ ගන්නේ අසුතව පුතුජන. අනික මනාපනය. අනික තියනවා කියලා පිළිගන්නවත් කැමති නැහැ. නමුත් දෙකම තියෙන බුදුරජාණන් වහන්සේ ඇත්ත පෙන්වනවා. මොකද දෙකම තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඔය ඇත්ත දකින්න අකමැතිනේ යථා ස්වභාවය දකින්න හුඟක් අය අකමැති. ඉතින් දෙපැත්ත පෙන්වනවා. සුත්වාපතු ජන මට්ටමේදී අපිට තියෙන නිච්ච සංඥා බුදුරජාණන් වහන්සේ අනිච්ච අනිච්චයත් පෙන්වනවා. ඒකට අපිට අනිච්ච සංඥාවක් ඇති වෙනවා. ඊළඟට අසුතවාපතු ජන මට්ටමේදී අත්ත් සංඥාව තියෙනවා. මමයේ මගේ මට ඕන හැටියට පුළුවන් කියන එක නේ අත්ත් සංඥා. නාම රූප ධර්ම මමය මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් ය කියලා හිතා ගැනීම. ඒක අර්ථ සංඥා. බුදුරජාණන් වහන්සේ අනිත් පැත්ත පෙන්වන. "නේතම්මම නේසෝමස්ම නමේසෝවත්තා" කියලා. එතකොට අපි පරිණත වෙනවා ටිකක්. අර එක පැත්තක් දකින්න කාලේ හරිම ලා බොළඳ බාලයි අඥානයි ඒක නිසා බුදුහාමුදුරේ මේ අවස්ථාව හඳුන්වන්නේ අසුතවා පුතුජන කියලා. බාලෝකය. ඔය වගේ වචන පාවිච්චි කරලා තියෙන. එක පැත්තයි තියෙන්නේ. දෙපැත්ත පේන ගතියට ගේනවා. දෙපැත්ත පේනවා. හරි හොඳයි. ආ මේක හැටි මෙහෙමයි මේ තව පැත්තකුත් තියෙනවනේ. කියලා ඒක පේන. අසුබ සංඥාවේදී කරන්නේ ඒක අපිට තියෙන්නේ අසුතව පුතුජන මට්ටමේදී තියෙන්නේ සුබ සංඥා. අනිත් පැත්ත පළුවත් පෙන්වන බුදුජානක අසුබය. ආදීන සංඥාවේදීත් එහෙමයි. අසුතව පුතුජන මට්ටමේදී තියෙන්නේ අස්සාද සංඥාව විතරයි. ඉතින් ආදීනවයක් වෙන්න. ඔන්න ඔය ටික ඔය හතර අවබෝධ කරගත්තම ඒක මට්ටමට එනවා එයා එයාට පේනවා තමන්ගේ ළඟ දෝෂයක් තියෙනවා කියලා කෙරේ. එතකම් මේ දෝෂය පෙනුන්නේ නැහැ. එතකම් පේන්නේ නැහැ. ඔය හතර අවබෝධ කරගත්තම පේනවා. එතනින් පස්සේ තියෙන්නේ පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනිවිද සංඥා ආදී වශයෙන් එතනදල් තියෙන ඔක්කොම ඉතිරි හයෙම තියෙන්නේ බහැර කිරීම පැත්ත තියෙන. බහැර කිරීම පැත්ත. පහණයෙන් පටන් ගත්තම පහනවල තියෙන්නේ බහැර කිරීම පැත්ත. පහන කියන්නේ බහැර කිරීමනේ. ඉතින් එතන ඉඳලා සංඥා ටික අපි ටිකක් මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉතිරි සංඥා ටික. පහාන විරාග නිරෝධ ආදී සංඥා. ඒවා ටික ගැඹුරුයි. අර පහාන සංඥාව අපි මේ සංඥා එකින් එක ගිරිමානන්ද දේශනාවේ විස්තර කරලා තියෙන විදිහටම පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මම නමුත් ඒ සරල වශයෙන් පැහැදිලි කරගෙන යන්නම් මේ මුල් සංඥා හතර කතමාචානන්ද අනිච්ච සංඥා බුදුහාමුදුරුවොත් ආනන්දහාමුදුරුවොත් අතර සාකච්ඡාවක ස්වරූපයෙන් තමයි මේක ඉදිරිපත් වෙලා තියෙන්නේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් පළවෙනි අනිච්ච සංඥාව පැහැදිලි කරන්නේ මෙහිම. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝව රුක්කමූලගතෝව ශුඤ්ඤාගාරගතෝව इति පරිසංචික්කති අරඤ්‍යගතෝව රුක්කමූලගතෝව ශුඤ්ඤාගාරගතෝව කියන්නේ සමහර අවස්ථාවල ආධුනික යෝගියට එහෙම කියනවා මොකද සංසුන් වීමක් තැම්පත් වීමක් අවශ්‍යයි භාවනාවේදී ආරම්භක වශයෙන් ගත්තම හුදකලා වීම අර රහෙන් අයින් වෙලා පිරිසෙන් අයින් වෙලා අයින් වීම වැදගත් ඒකයි ওই අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියලා කියන්නේ. එහෙම ඉන්නකොට තමයි අර ටිකක් මනස යොදවන්න පුළුවන්කම ඇති වෙන්නේ අභ්‍යන්තරයේ. කමඨහනට මනස යොදන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඉතින් මෙතෙන්දි කමඨහනක් දෙනවා. අර අනිත්‍ය බලන්න දෙන්නේ මේ චක්කු මේ ආදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තමයි දෙන්නේ. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡanti ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. අයං උච්චතානන්ද අනිච්චයන්. එතකොට එතෙන්දී මුළු සමස්තයම දෙනවා. ඔය පහ පහ තමයි සමස්තය කියන්නේ. සබ්බං කියලා වචනයක් අපිට පාවිච්චි කරනවා නම් අපි පාවිච්චි කරනවා කොතෙන්ද සියල්ල කියලා. අපේ ඩික්ෂනරි එකේ නැත්නම් අපේ ශබ්දකෝෂයේ තියෙන සියල්ල කියන වචනේ ගත්තොත්. නිර්පේක්ෂව ගත්තොත් සියල්ල කියන වචනේට අයිති වෙන්නේ ওই පහ. පහෙන් කියන්නේ සියල්ල. රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය. පංචස්කන්ධය දිහා බලන්න කියන මේක නිට්ටයද? මේක නිට්ටය නෑ. අනිත්‍යයි. ඕනම වෙලාවක ඕනෑම තත්ත්වයකට වෙනස් වෙන්න පුළුවන්. ඒක කියන්න බෑ කාටවත්. මේ රූප ධර්මයේ මේ නාම ධර්මයේ ඔන්න ඊළඟට මෙහෙමයි වෙන්නේ කියලා කියන්න බෑ. එහෙම ඉතින් උපකල්පනය කිරීම කරනවා. කරනවා. ඉතින් ඊට සමාන සිදුවීම් සිද්ධ වෙලක් තියෙනවා. නමුත් ඒක කල්තියා කියන්න බෑ. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට පංචස්කන්ධය තමයි එතෙන්දී කමඨහන කරගන්නේ. ඒ කියන්නේ සමස්තයම දෙනු. අනිත්‍ය බලන්න. ඉතින් අපිට පුළුවන් ඕක රූප කාය රූපස්කන්ධය අපි පරිහරණය කරන හැම වෙලාවකම ඔය කමටහන වඩන්න පුළුවන් මේක නිට්ටියද මේක වෙනස් වෙන්නේ අපි මේක දිහා හොඳට සතිම දැන් සිහිය පවත්වන්න පුළුවන් ඉතින් සිහිය පවත්වන්න පුළුවන් කෙනාට පුළුවන් මේකේ අනිත්‍ය වඩා අනිත්‍ය වඩනවා කියලා මේක නිට්ටියද කියලා නිකන් බලාගෙන ඉන්න එක අනිත්‍යං අනිත්‍යං කියන එක නෙවෙයි අනිත්‍ය සංඥාව වඩනවා කියලා කියන්නේ. මේ රූපස්කන්ධය පිළිබඳ සතිමත් වෙනවා. අවදිමත් බවකින් ඉන්නවා. දැනුවත් බවකින් ඉන්නකොට මේක එකපාරට අපේ බලාපොරොත්තු නොවන වෙනස්කම් ඇති වෙන එක සැරේට. මේ උදේ ඉඳලා තව මොහොතකින් ලෙඩ වෙනවා. සමහරව කියන මේ දැන් උදේ හිටිය ඔන්න මැරිලා කියලා කිව්වා. ඒක තමයි අනිත්‍යං කියන්නේ. මේ තිබුණු தත්ත්වය මේ මොහොතකින් වෙනස් වුණා හැබැයි ඒ ඊළඟ අවස්ථාවේපත් වෙන ස්වභාවය මේකයි කියලා කල් තියා කියන්න බෑ. ඒක කාටවත් කියන්න පුළුවන් කවන්නේ. බුදුරජාණන් වහන්සේටවත් එහෙම කියීමේ හැකියාවක් නැහැ. සමහර විට එහෙම පුළුවන් කියලා නමුත් බුදුරජාණන් වහන්සේටවත් බෑ ඒක. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මෙහෙම භෞග්‍යතාවයක් තියෙන පොසිබිලිටි එකක් තියෙනවා. අනිත්‍යං කියන්නේ භෞග්‍යතාවයක්. මේ පංචස්කන්ධය දැන් නාම රූප ධර්ම ඕනෑම වෙලාවක ඕනෑම තත්යකට වෙනස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට දෙනවා මෙතෙන්දී සමස්තේම අතට දෙනවා. මොකද්ද සමස්තේ? රූපං වේදනා සංඥා සංඛාරා විඥාන. පොඩ්ඩක් මේක දිහා බලන්න. මේක වෙනස් වෙන්නේ නැද්ද කියලා. ඉතින් අපි සතිමත් වුණා, තවදිමත්ව හිටියොත් මේක පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක. තම අපි හැමෝටම තියෙන දෙයක් නෙමේ පංචස්කන්ධය. ඕනෑම වෙලාවක මේක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා කියන්නේ අපි නොහිතන වෙලාවක නොහිතන ආකාරයට නොහිතන தත්වයකටපත් වෙනවා. ඒකමනේ අචින්තිතම්පි භවති කියන්නේ. අචින්තිතම්පි භවති කියන්නේ අනිත්‍යම් කියන්නේ. නොහිතන දේ වෙන්නේ. අනිත් පැත්තට කියන චින්තිතම්පි විනස්සති කියලා. හිතාගෙන ඉන්න දේ නෙමෙයි වෙන්නේ. නොහිතන දේ වෙන්නේ. ඒ කියන්නේ අනිච්චං කියන එක තමයි. ඒ ලක්ෂණ. ඉතින් අපිට ඕක කමටහන වඩන්න පුළුවන්. අනිච්ච සංඥා වඩනවා කියන්නේ ඒකයි. ඕක නිකන් වචන මතුරන එක නෙමෙයි. අනිච්චං අනිච්චං කියලා වචන මතුරන්නනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒකෙන් මේ අනිච්ච සංඥාව වැඩෙන්නේ නැහැ. ඒක වෙන වෙන ඒවා කල්පනා කර කර අනිච්චං අනිච්චං කිය කී ඉන්නවනේ. එහෙම නෙමෙයි මේ ස්කන්ධ පහ <clears throat> අපි භාවිතා කරනවා දැන් අපිට පංචස්කන්ධය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඕක දිහා ටිකක් සෝදිසියෙන් ඉන්නවා. ඉන්නකොට පේනවා මේකේ සිදුවෙන වෙනස. ඊළඟට දෙවෙනි කමඨහන දේශනා කරන්නේ මෙහිමයි කතමාචානන්ද අනත්ත් සංඥා. අර විදිහටම ඉදානන්ද බික්කෝ අරඤ්‍යගතෝ රුක්ක මූලගතෝ ශුන්‍යාකාරගතෝ ඉති පටිසංචික්කති. මේ පටිසංචික්කති කියන්නේ මෙසේ නුවණින් විමසා බලනවා කියන එකයි. මෙතෙන්දි මොනවද දීලා තියෙන්නේ? චක්කු අනත්තා, රූප අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවහා අනත්තා, රස අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බ අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තාති ඉතින් මේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තාංග ආයතනය තමයි දීලා තියෙන්නේ. ඇතුළත පිටත වශයෙන් ඕක ක්‍රියාත්මක වෙනවා. එළිය කැලලයි ඇතුළේ කැලලයි දෙක කෝට්ටු වුණාම එකට වැඩ කරන්න පටන් ගන්නවා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සංපස්සයයි ඔය ඔය ටික එකට වැඩ කරනවා නම් අපි ආයතනයක් කියලා කියනවා. ඉතින් එතන ඉඳලා මේ නිෂ්පාදන කාර්යය කෙරෙන ආයතනයෙන් වේදනා ඉඳලා ඔක්කොම නිෂ්පාදන වේදනා ඉඳලා. නමුත් ඒකට මූලික වෙන ආයතනික ක්‍රියාකාරීත්වය තමයි ඉන්ද්‍රියයි අරමුණයි විඥානයයි පස්සයයි. එතනක් තියෙන්නේ නාම රූප. නාම රූප. ඉතින් ඕක ක්‍රියාත්මක වෙන වෙලාවේ ඩිංගක් සෝදිසියෙන් ඉන්න පුළුවන්. ඇහැ ඇහැ ඇහැ ඇහැ නාත්මය ඇහැ නාත්මය ඇහැ අනිත්‍යයි කිය කියන එක නෙමෙයි. ඇහින් බලන වෙලාවේ ඇහැ ඇහැ කියන එක අපි පාවිච්චි කරන එක. ඇහැට පේනවා ඇහින් බලනවා කියලා දෙකක් කරනවානේ අපි. ඉතින් ඔය පේන වෙලාවේ වුණත් කමන්නේ බලන වෙලාවේ වුණත් කමන්නේ මේ ඇහැ ගැන සෝදිසියෙන් ඉන්නවා. ඇහැ ගැන සතිමත් වෙනවා කියලා අපි ඒකට කියන්නේ. හැගෙන සතිමත්ව ඉන්නකොට ඕකට අපිට වෙලාව ටිකක් ගත්තට කමන්නේ. චක්කු ආයතනය ගැන සෝදිසිමත් වෙන්නේ අපිට දැනෙන පේනවා මේ චක්කු ආයතනය Tamanට ඕන හැටියට හසුරවන්න බෑ. අනත්තා කිව්වේ ඒකනේ. ඉතින් අපිට අඩුම ගානේ මට ඇහැ අරගෙන ඉන්න ඕනේ කියලා හිතමු එක දිගට. එහෙම බෑනේ ඇහැ පිය ගැහෙනවනේ. ඇහැ බොහොම ඉක්මනින් ඉක්මනින් අපේ එක දිගට ඇහැරගෙනම ඉන්න බෑ. ඇහැපිය ගහන්නේ අපි නෙමෙයි. කවවත් හිතාමතා ඇහැපිය හෙලන්නේ නෑ. ඒ ඇහැපිය වෙනවා. ටික වෙලාවක් යනකොට ඒ ඇහැ ඒ අවශ්‍යතාවය. ඊට පස්සේ ඇහැ ටික වෙලාවක් ගියාම කියනවා මේ ඇහැ පියා ගන්න ඕන මීට වැඩි වෙලාවක් පියා ගන්න ඕන දැන්. ඒ කියන්නේ ඇහැ රිදෙනවා, ඇහැ නිදිමතයි. තව ටික කාලයක් යනකොට ඇහි පේනීම වෙනස් වෙනවා. ළඟ පේනවා දුර පේන්නේ, දුර පේනවා ළඟ පේන්නේ. පැහැදිලිව පේනවා බොඳ වෙලා පේනවා. එක්ක වර්ණ පේන වර්ණ වර්ණාන්ත වෙන. දැන් බලන්නකො මේක අත්ත නම් අත්ත නම් නැහැ. එහෙනම් ඔය ටික නොවෙන්න පවත්ව ගන්න පුළුවන් ඉන්නේ බෑ. අපි කැමති ওই ටික නොවෙනවනම්. නමුත් ඒ රූප ධර්මයේ හැටි එහෙමයි. ඉතින් පෙනීමත් එහෙමයි ඔය පෙනීම කියන එක ඇහැ තිබ්බ ඵලියටම පෙනීම වෙන්නේ ඔය එකතු වෙලා තමයි වෙන්නේ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආයතන ක්‍රියාකාරීත්වය අපිට දෙනෝ කමටහන කරලා ඔබ හිතනවද මේක ඔබට ඕන හැටියට Tamanට ඕන හැටියට මේක පවත්වන්න පුළුවන් කියලා. ඒ අපි හොඳට විමසලා බලපුවාම පේනවා ඒක බෑ කියලා. අනත් සංඥාව උමයි උගන්නේ. ඊළඟට අසුභ සංඥාව ඒක අපි කලින් අර කායानुපස්සනාවේදී කරලා තියෙනවා දැනටම කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද වික්කෝ ඉමමේව කායං උද්දම් පාදතල අදෝ කේසමස්සක තටපරියන් සම්පූර්ණ නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වේක්කති අර පටික්කුල මානසිකාරයම තමයි අසුභ කියන්නේ ඒකම තමයි කමඨහන් දෙකක් නෙවෙයි අසුබ භාවනාව කිව්වත් පටිගූල මනසිකාරය කිව්වත් එහෙම ඒකෙන් අදහස් කරන්නේ අර ප්‍රතිවිරුද්ධ ස්වභාවය දැකේ. ඉතින් ඒකෙදි කමඨහන කරලා දීලා තියෙන්නේ විශේෂයෙන් රූපකාය. ඉම මේව කායම්. ඉතින් කායම් කිව්වම කාය මූලික වශයෙන් අපේ රූපකාය ගන්නවා. නමුත් තවත් රූපකායන් අනන්ත තියෙනවා. ඒකයි මේ අනත්ත් සංඥාවේදී කායා කියලා කියලා තියෙන්නේ. කායෝ අනත්තා නෙමෙයි කායා අනත්තා. බහුවචනෙන් කියන්නේ ඒක. එක කයක් නෙමෙයි තියෙන්නේ. අපිට රූප කායක් තිබුණාට තව නිත්යයටත් රූප කායවල තියෙනවා. මේ ගස්වැල් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලටත් රූප කායවල තියෙනවා. ඉතින් එතනින් ඒවයින් තමන්ගේ කල්ලලා දීලා තියෙන ඉම මේව කායන් කියලා ඉතින් ඕකේ යථා ස්වභාවය තේරුම් ගත්තා. ඒකේ අසුබේ දැක්කම අනිත් ඒවායේ අසුබේ දකින්න එකත් අමාරු නෑ. ඒ විදිහට. එහෙමයි අසුබ සංඥාව. ආදීනව සංඥාව පැහැදිලි කරද්දී ඒ ශරීරය සම්බන්ධ කරලා තමයි දීලා තියෙන්නේ. ආදීනව සංඥා පැහැදිලි කරන්නේ ඉදානන්ද බික්කු අරඤ්‍යගතව රුක්කමූලගතව ආදී වශයෙන් ඒකත් පෙන්නනවා. ආ ඉති ඉමස්මින් කායේ බහුදුක්ඛෝකෝ අයං කායේ බහු ආදීනෝ මේ ශරීරයේ බොහෝ ආදීනවා කියනවා. දැන් ශරීරයේ හුඟක් වෙලාවට අපි අස්වාද පැත්ත විතරයි මේ බලන්නේ. ආස්වාද විතරයි. නමුත් මේකේ ආදීනව තියෙනවා. බහුව ආදීනව බොහෝ ආදීනව තියෙනවා. විවිධ ආබාධා උප්පජ්ජන්ති. මුලින් දක්වන ආබාධ. සියයේදී දැන් මොනවද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, જીවහා රෝගෝ, ආය රෝගෝ, සීස රෝගෝ ආදී වශයෙන් රෝගෝ රෝගෝ රෝගෝ රෝගෝ කියලා කොටසක් දක්වගෙන යනවා. ඒවා ඉතින් අර උදාහරණ වශයෙන් කියන්නේ. ඕවයි තියෙන අර්ථය මොකද්ද කියලා බලන්න යනවට වැඩිය දැන් හැදෙන රෝග ටිකට හිත යොමු කරුවා නම් හරි. සමහර විටින් කමටහන කිව්වම අරකින් කියන්නේ මොකද්ද කියලා ඒක අහන. නමුත් මෙතන රෝගෝ කියන වචනේ ගත්තනම් ඇති රෝග කියලා වර්ගයක් අපිට හැදෙන. වර්තමානයේ Tamange ජීවිතයේ තියෙන රෝග ටිකයි බලන්න ඕනේ. අපි හැමෝටම රෝගයක් මොකක් හරි එකක් දෙකක් හරි තියෙනවනේ. ඉතින් නිත්‍ය වශයෙන් යන්නේ. සරු සම්පූර්ණ වශයෙන් නිට්ටාවට සුව කරන්න බැරි රෝගයක් දෙකක් කාටත් තියෙනවා. ඉතින් ඒකයි මෙතෙන්දි කමඨහන කරගන්නේ. මේක තමයි ආදීන මේ ශරීරේ. ඊ අතර පැනලා එක එක රෝගත් හිටි ගමන් හැදෙනවා. මේ දවස්වල තියෙන කොරෝනා වගේ. ඒකටත් ඉතින් කොයි වෙලාවෙ මොන රෝග හැදෙයිද කියලා කියන්නත් බෑ. ඒක වළක්වන්නත් බෑ. හැදෙන්නාවොත් ඊට හේතුඵල ධර්මානුකූලව යෙදුණොත් ඒක හැටි එහෙම තමයි. ඕක තමයි ඔකේ ආදීන වෙන්නේ. নানা ප්‍රකාර රෝග හැදෙන. ඉතින් ඒව සමුත්ථාන ආබාධ හැටියටත් බුදුරජාණන් වහන්සේ පෙන්නන පිත්ත සමුත්ථාන ආබාධ, රිම සමුත්ථාන ආබාධ, වාත සමුත්ථාන ආබාධ. සමුත්ථාන විදිහටත් එද සමුත්ථාන කියන්නේ මේ කවුරුවත් කරනවා නෙවෙයි ඇතුළතින්ම මතුවලා එනවායි කියන එක. අපේ ශරීරය. වාපිස්සෙන් පිටින් ගේනවා නෙවෙයි. ඒව මේකේ තියෙනවා. ඉතින් කන කෑමක් නිසා හරි ඍතු විපර්යාසය නිසා හරි අපේ වැරදි පැවැත්මක් නිසා හරි මොකක් හරි නිසා සමුත්තාන වෙනවා. මේ මේකෙදිම මතු වෙලා එනවා පමණ මේක කිසියම් ආකාරයක විකෘතියක් වෙනවා. සමුත්තාන ආබාධයක් වෙනවා. ඊට පස්සේ සන්නිපාතික ආබාධා කියලා පෙන්වනවා. සමහර දේවල් ශරීරයේ එකතු වෙනවා. ඔය තෙල් එකතු වුණාම ඉතින් ලෙඩක්. ඒ වගේ සංනිපාත කියන්නේ එකතු වෙනවටයි pāli භාෂාව. රැස් වෙනව, ගොනු වෙනව. අනවශ්‍ය දේවල් ශරීරයේ එකතු වුණාම ඉතින් ලෙඩා. ඒකයි. මුතු පරිණාම වලිනුත් ආබාධ වෙනවා. බලන්න මේ ශරීරයට සිද්ධ වෙන දේවල්. ඍතු විපර්යාස වෙනකොටත් ශරීරය ආබාධ වෙනවා. ඊළඟට විෂම පරිහාරත් කරනවා සමහර මෝඩ මෝඩකම නිසා විසම පරිහාර සම පරිහාරය තමයි ආර්ය ක්‍රමේ විසම පරිහාරය විසම පරිහාරය කරන දැන් ආහාර ගත්තොත් ආහාර පමණ ඉක්මවා ගන්න නොසුදුසු ඍතුවේ නොසුදුසු කාලේ නොසුදුසු යාමේ ගත්තම ඒක විෂම පරිහාරයක් වෙනවා. එතකොට ආබාධා. එහෙම එනවා විෂම පරිහාරජ ආබාධ. සමහරට ඕක ඕපක්‍රමික ආබාධ ශරීරයට වෙනත් අය උපක්‍රම කරලා ලෙඩ හද තරහට අමනාපයට එන්න පුළුවන් මේ උපක්‍රමික ආබාධ කියලා කොටසක් වෙන්න ඕපක්‍රමික ආබාධ කම්ම විපාකජ ආබාධ කර්ම විපාක වශයෙන් දැන් මද්ද්‍රව්‍ය දීම කර්මයක්නේ තමන් කරන අකුසල මෝඩ කර්මයක් ඒක මත් මත්ද්‍රව්‍ය භාවිතය. ඒකේ විපාකජ ආබාධය මොකද්ද? ඉතින් අර හොඳට තියෙන ශරීරාංග ඉතින් දුර්වල වෙන එක. ලෙඩ හැදෙන. ඔක තමයි කම්ම විපාකජ ආබාධා කියලා. වර්තමාන කර්ම හුඟක්ම කියන්නේ අපි කතා කරන්නේ. අතීතයේ ඉතින් කරපු කර්මවල විපාක හැටියට ආබාධත් එන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නිතරම කර්මයේ පෙන්වන්නේ වර්තමාන කර්ම. වර්තමාන කර්මය. මේ භව භවයේ අතීත භවයේ කර්මය හුඟක් වෙලාවට පෙන්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙම එහෙම ඒවා අපිට දේශනාවේ දැක් පේන්නෙම නැති තරම්, හමු වෙන්නෙම නැති තරම් පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නෙම වර්තමාන කර්මය. නමුත් අපේ සමාජයේ තියෙන සිරිත අල්ලගන්නෙම අතීත කර්මය. වර්තමාන කර්මය දිහා බලන්නෙම නැහැ. ඔය බුදුහාමුදුරන්ගේ දේශනා විකෘති කරගත්ත ඉතාම බරපතල තැනක් ඔය කර්මය වර්තමාන කර්මයේ අපි බලන්නේ. ඒකයි තියෙන්නේ. වෙන වාක් ආබාධ තියෙන වර්තමාන කම්ම විපාකජ ආබාධා. ඉතින් වැරදි කර්ම. දැන් වැරදි ආහාරයක් ගන්නවා කියන්නේ වැරදි කර්මයක් කියන්නේ. පමණ ඉක්මව ආහාරයක් ගන්නවා කියන්නේ වැරදි කර්මයක්. ඉතින් වැරදි ක්‍රියාවක්. නසුදුසු ආහාරයක් පානයක් ගන්නවා කියන්නේ වැරදි කර්මයක්. ඉතින් කම්ම විපාකජ ආබාධා. එතකොට අර ශරීරය එක්තරා ආදීනවයක් මතුවලා එනවා. එහෙම තියෙනවා. සීතං උන්හං jigacchā pipāsā uccārō passāvō pavā ආදීනව හැටියට පෙන්වන උදුරජන්නා. ඒ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය සමහර වෙලාවට පහළ බහිනවා. සීතං කියන්නේ ඒකනේ. ඉතින් ඕක ඉතින් අපිට ඕන හැටියටම පවත්වා ගන්න බෑ. විවිධ හේතු නිසා පහළ බහිනවා. එතකොට ඉතින් අපහසුයි ආදීනමයක් ඇති. උන්හම් සමහර වෙලාවට ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. අපේ යනු දැනුමක් අපේ ආරාධනයකින් තොරව ඉතින් ඉතින් අමාරුයි. ඉතින් හරි අමාරුයි. ඉතින් ආදීනමයක් ඒක. සීතං උන්න. jigaccha කියන්නේ බඩගිනි. අතර මහා භූත ගෙවුනම ඉතින් අපිට දැනෙන්න පටන් ගන්න මේ ආමාශයේ කුස පැත්තේ ආදීනමයක් දැනෙනවා. විගච්ඡා කියන්නේ ඒක බඩගින්න. පිපාසා කියන්නේ පිපාසය. ඒකත් ඉතින් ආදීනමය. උච්චාර පස්සාව කියන්නේ මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය, මල පහ කිරීමේ අවශ්‍යතාවය. ඒවත් ඉතින් අපේ අනුදැනුමක් නැහැ. ශරීරයේ මතුවලා එන්නා වූ එක්තරා ආදීනව අපහසුතාව. ওই විදිහට මේ ආදීනව කියන එක පෙන්නනවා. අපි බලන්නේ අසාදේමනේ. ශරීරේ අසුතව පුදුජන මට්ටමේදී අපි මේ මට්ටමේ ඉන්න කාලේ අපි ශරීරයේ අස්වාදේමයි බලන්නේ. රූප ධර්මවල රූප කායවල අස්වාදේම බලන්නේ. ආදීනේ බලන්න පුරුද්දක් ඇත්තේ හැබැයි මේ දෙපැත්ත දකින්න මිනිස්සයා තමයි දෙපැත්ත දකින්න තැනැත්ත තමයි ප්‍රඥාවන්තය. හරි දේ දකින්න ඇත්ත දකින්න තැනැත්ත. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ආදීනව සංඥාවක් පෙන්නන්නේ. ඔන්න ඔය විදිහට සංඥා විපල්ලාසය අසුතව පුතුජන මට්ටමේදී නාම රූප ධර්ම පිළිබඳ තියෙන මේ සංඥා විපල්ලාසය නැත්තම් වැරදි වැටහීම වැරදි අවබෝධය බුදුරජාණන් වහන්සේ හරි තැනට ගේනවා අපිව. ඔන්න ඔය ඔහොම වෙනකොට තමයි මේ බෞද්ධ වෙන්නේ. අපි හිතන්නේ බෞද්ධ වෙන්නේ කොඩි දාගෙන ඉන්නකොට. නේ? සුදු ඇඳුම් ඇඳගෙන ඉන්නකොට. මල් පූජා කරනකොට එහෙමයි බෞද්ධ කියලා. බෞද්ධ වෙන්නේ බුද්ධ වෙන්නේ මෙන්න මේ අවබෝධ ඥානය ලබනකොට. ඒ වයින් තමයි බෞද්ධ වෙන්නේ. අර එක පළුවක් එක පැත්තක් විතරක් දකිනකම් කොච්චර කොඩි දාගෙන හිටියත් කොච්චර පන්සල් ගියත් කොච්චර මල් පූජා පැවැත්වුවත් අබෞද්ධයි. අබෞද්ධයි. ඒ කියන්නේ යථා ස්වභාවයේ දකින්නා තමයි බෞද්ධ කියන්නේ. බුද්ධ කියන්නේ අවබෝධය. යථාවබෝධය. යථාබෝධය. යථාබෝධය ලැබූ ගමන් බෞද්ධ වෙනවා. එහෙම ඊට කලින් එයා මොන ආගමේ මොන දර්ශනේ මොකේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ සරියුත් හාමුදුරුවෝ බලන්න. උපතිෂ්ඨ කාලේ කවුද? බෞද්ධද? වෙනත් ප්‍රතිෂ්ඨ පරිබ්‍රාජකයෙක් කියලා නේ කිය. සංජය කියන පරිබ්‍රාජකගේ ශිෂ්‍යයෙක්. වෙනත් වෙනත් දෙයක් තමයි ඒ කාලේ ඒ කාලේ බෞද්ධනේ බෞද්ධ උනේ කොඩියක් දාගත්තද උපතිස්ස සුදු ඇඳගත්තද මල් පහන් පූජා කෙරුවද නෑ අසදී හාමුදුරුවෝ කිව්වා ඒ ධම්මා හේතුපබව තේ සං හේතුන් තථාගතෝවා හේතුඵල ධර්මතාවයේ කියලා දුන්නා. හේතුඵල ධර්මතාවයේ තේරුම් ගත්ත. තේරුම් ගත්ත ගමන්ම බෞද්ධ වුණා. සුදු ඇඳගත්තේත් නෑ, කොඩි දැම්මෙත් නෑ, මොකක්වත් නෑ. අපි හිතන්නේ බෞද්ධ වෙන්නේ සුදු ඇඳගත්තම කොඩි දැම්මම පූජාවල් කරනකොට ඔහොම කියලානේ. නෑ. මේ සංඥා විපල්ලාසය අයින් වෙනවා. අයින් වුණාම තමයි බෞද්ධ වෙන්නේ. හරි සංඥාවට ආවා. ඉතින් එතකන් ඉතින් ඔය කරන මොනවා කෙරුවත් බෞද්ධයි කියාගෙන කෙරුවත් ඔය කරන හැම එකේම තියෙන අබෞද්ධකම් තමයි. නාම රූප ධර්ම වල යථා ස්වභාවය වැටුණා. යථා භූත ඥානය ඇති තැනත්තාටයි බෞද්ධ කියන්නේ. අපි දැන් බෞද්ධ කියන පුරුදු වෙලා තියෙන්නේ ඕක නැති වෙන වෙන දේවල් කරන අයට. ඒකයි වැඩේ. ඉතින් බලන්න ඔය සංඥා හතරෙන් ඔය සංඥා භාවනාවෙන් කරන්නේ බෞද්ධ වෙන එක. බුද්ධ වෙන එක. යථාව බෝධය ලබන එක. මොනවා ගැනද? නාම රූප ධර්මනේ ඔතන කියන්නේ. අනිච්ච සංඥාවට සමස්තේම දීලා තියෙන පංචස්කන්ධයේ තියෙන එතන තියෙන නාම රූප ධර්ම. අනත්ත් සංඥාවේදී ආයතන 6 දීලා තියෙනවා. එතන තියෙන්නේ නාම රූප ධර්ම. අසුභ සංඥාවේදී රූප කාය දුන්නට එතනක් තියෙන ඉතින් නාම රූප ධර්ම ආදීනව සංඥාදී මේ ඒත් එහෙම රූප කාය ඇසුරෙන් තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේ නාම රූපමයි මේ අරන් තියෙන්නේ. නාම රූප ධර්ම වල යථා ස්වභාවය වෙන්නේ. ඔය සංඥා හතරේ ඉතින් ඔතනින් පස්සේ එන සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ඒව ගැන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද හේතුව පහාන කියන්නේ බැහැර කිරීම කියන එකයි. ඉවත් කිරීම, අයින් කිරීම, දුරු කිරීම කියන අර්ථයේ පහාන කියන්නේ. එතකොට පහාන සංඥා කියන්නේ බැහැර කළ යුතු දේ, ඉවත් කළ යුතු දේ, අයින් කළ යුතු දේ, ප්‍රහාණය කළ යුතු දේ අවබෝධ කරගන්නවා කියන එක. පහන සංඥා කියන්නේ. ඒක අවබෝධ කරගන්න නම් මේ බැහැර කළ යුතු දේ, ඉවත් කළ යුතු දේ, අයින් කළ යුතු දේ, ප්‍රහාණය කළ යුතු දේ කොමක්ද? ඒ තියෙන්නේ කොහේද? ඒ බැහැර කරන්නේ කෙසේද කියන ප්‍රශ්නවලට උත්තර හම්බ වෙනවා. එතකොට බැහැර කළ යුත්තේ කුමක්ද? මොකද්ද බැහැර කළ යුත්තේ? මේ පහාන කියන තැනට එනකොට අපි හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. බැහැර කළ දේවල් හැටියට බුදුදහමේ රූප ධර්ම පෙන්වන්නේ නැහැ. කිසිම රූප ධර්මයක් බැහැර කළ යුත්තක් හැටියට උගන්වන්නේ නැහැ. බැහැර කළ යුතු දේවල් තියෙන්නේ නාම ධර්මවල. නාම ධර්ම අපි දන්නවනේ කොටස් පහකින් ඉදිරිපත් කරානේ බුදු පියාණන් වහන්සේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මෙයින් වේදනා පස්ස දෙක බැහැර කළ යුතු ධර්ම නෙවෙයි. ඒවයි බැහැර කරන්න දෙයක් නැහැ. මොකද දෙකම සුද්ධ ධර්ම. අසුද්ධ වෙන්නේ සංඥාවයි, චේතනාවයි, මානසිකාරයයි තුන තමයි. හැබැයි ඒවත් ප්‍රകൃතියෙන් අසුද්ධ නැහැ. ප්‍රകൃතියෙන් ඒවා පබස්සරයි. අවිද්‍යාව කිට්ටු වුණ ගමන් සංඥාව විපල්ලාස චේතනාව අකුසල වෙනවා, මානසිකාරය අයෝනිසෝ වෙනවා. අවිද්‍යාවට කිට්ටු වුණාම එහෙම තමයි ඉන්නේ අර නරක මිත්‍රයාට කිට්ටු වුණා වගේ තමයි. අවිද්‍යාව කිට්ටු වුණ ගමන්ම චේතනාව අකුසල වෙනවා. සංඥාව විපල්ලාස වෙනවා. මානසිකාරය අයෝනිසෝ වෙනවා. අපි දන්නවනේ සංඥා විපල්ලාස අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර. ඔය තුන තමයි බැහැර කළ යුතු දේවල් ඇටියට තියෙන්නේ. හරිම පහසුයි අපිට හරියටම බැහැර කළ යුත්ත අල්ල ගන්නවා කියන එක තමයි පහාන සංඥාව කියලා කියන්නේ. මොකද්ද බැහැර කළ යුත්ත? ඊළඟට බැහැර කළ යුතු දේ කොහෙද තියෙන්නේ? ඊළඟට බැහැර කරන්නේ කෙසේද? ඔය ප්‍රශ්න තුන. පහන සංඥාවේදී අපිට පාන සංඥාවට එනකොට අපි මේ ප්‍රශ්න තුනට උත්තර ලැබිලා තියෙනවා. නැත්තම් ප්‍රහාණය කිරීමක් ගැන අපිට කතා කරන්න බෑ. මොනවද බැහැර කරන්නේ? පහාන කියන්නේ බැහැර කිරීම කියන අර්ථය. ඉතින් අපිට පුළුවන් මේ පිළිබඳවත් ටිකක් සාකච්ඡා කරන්න. හැබැයි මේ පහන සංඥාව ගැන විතරක් මම දෙංගක් පැහැදිලි කරන්න. නමුත් ප්‍රහාණය කිරීමදී නම් ප්‍රහාණය කරන්න ඒ ඒ කෘත්‍යයේදී නම් අපිට චිත්තානුපස්සනාවට යන්න වෙනවා. ඒක නිසා අපි මේ සංඥා 10 ඉතිරි සංඥා පිළිබඳ කාරණේ ඒ ඉතිරි සංඥා 6 කතා කරන්න කලින් අපි චිත්තානුපස්සනා කොටසට යන්න අපිට සිද්ධ වෙනවා. එනේ කොහොම නමුත් මම කෙටියෙන් මේ පහන සංඥාව පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි. පහන සංඥාව බැහැර කිරීම කියන එක. කතමාචානන්ද පහන සංඥා. ත්‍රිජන්වංශය අර පහන සංඥාව එතන ගිරිමානන්ද දේශනාවේදී ඒකත් එතන දක්වනවා. ඉදානන්ද බිකු uppannam කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බන්ති කරෝති යන භාවංගමේතු uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බැන්ති කරෝති අනුභවංගමේති uppannam විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බැන්ති කරෝති අනුභවංගමේති උදාහරණ තුනක් කියලා ඊළඟට කියන uppann uppanne පාපකේ අකුසලේ ධම්මේ අන්න බැහැර කළ යුතු දේ uppann uppanne හටගන්නා තා පාපකේ අකුසලේ ධම්මේ පාපක අකුසල ධර්ම ගණේට වැටෙන්නේ නාම ධර්ම වලින් එක්තරා කොටසක් විතරයි. රූප ධර්ම කෙසේවත් පාප අකුසල ධර්ම වලට අයිති වෙන්නේ නැහැ. රූප ධර්ම සුද්ධ ධර්ම. සුද්ධ ධර්ම. රූප ධර්ම පාප අකුසල ගණේට වැටෙන්නේ නැහැ. එහෙනම් අපිට හරි ලේසි හරියටම කෘත්‍ය මෙතෙන්දී අල්ල ගන්න පුළුවන්. පාන සංඥාව. uppන් uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. හට ගන්නා තා පාපී අකුසල ධර්ම තමයි. පාපී අකුසල ධර්ම ගණේට අයිති වෙන්නේ අර තුන විතරයි. මොනවාද? අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාය. ඔය තුන තමයි බැහැර කරන්න තියෙන්නේ. දැන් මෙතන උදාහරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ විතක්කම් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. uppannam කාම විතක්කම්. කාමය කියන්නේ ওই කැමැත්තනේ විශේෂයෙන් කාම කියලා අදහස් කරන්නේ පංච රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඒවා සුද්ධ ධර්ම. ඒවයි බැහැර කරන්න දෙයක් නෑ. රූපවල රූප බැහැර කරන්න දෙයක් නෑ. ශබ්ද බැහැර කරන්න දෙයක්. ගන්ධ රස පහස බැහැර කරන්න දෙයක්. හැබැයි ඒව ඇසුරින් විතක් ඇති වෙනවා. ආන විතක්ක වලට තමයි චේතනා තමයි ඔය කියන්නේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන්නේ අකුසල චේතනා. අකුසල චේතනා. කාමයේ පිළිබඳ පංචකාමයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්. ඉතින් ඕවා පිළිබඳ ඕන්න ඉතින් අපිට බලන්න වෙනවා, ඇතුළ බලන්න වෙනවා දැන් ඉතින්. ඇතුළ බලන්න වෙනවා. ඒ ටික බලන්න පුළුවන්. එච්චර අපහසු නෑ. ඉතින් අපි ඕකෙදි හුඟක් මේ චිත්තානුපස්සනාව පැත්තට යන්න වෙනවා. ඒක නිසා අපි ඔය සංඥා කොටස උතනින් විරාම කරලා පොඩ්ඩක් කොහොම තියලා ඔය වැඩේ කරන්න ඔය සංඥා භාවනාවේ ඉදිරියට කියන ටිකක් ගැඹුරු දේවල් තියෙන්නේ. පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා ටිකක් ගැඹුරු දේවල්. ඉතින් අපි ටිකක් ඊට කලින් චිත්තානුපස්සනාවට යොමු වෙන එක හොඳයි. අපි මේ සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ හැටියට තියාගෙනනේ අපි ඉදිරියට යන්නේ. නිසා චිත්තානුපස්සනාවට යොමු වෙන එක හොඳයි. ඒ අනුව අපි චිත්තානුපස්සනාවට මදක් යොමු වෙමු. මහා සතිපට්ඨාන දේශනාවේ. ඉතින් අනුපස්සනා හැටියට ගත්තොත් තුන්වෙනි අනුපස්සනාව චිත්තානුපස්සනාව කියන්නේ. ටිකක් සංක්ෂිප්තව දක්වලා තියෙනවා. කතංච පන බික්කවේ බික්කෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මොකද්ද ශ්‍රාවකෙනි මේ චිත්තානුපස්සී විහෙරණය කියලා කියන්නේ? චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මොකද්ද? සිතිවිලි තුලම චිත්තේ කියන්නේ සිටිවිලි අතරේ. සිටිවිලි දකිමින් වාසය කිරීම. මේ හිතන ගමන් හිතෙනකොට හිතෙද්දී හිතමින් එහෙමනේ සිතවිල්ලක් ඇති විට අර සමානම මොකද්ද තියෙන්නේ මොකද්ද කියලා දන්නේ අපිට කල් තියා කියන්න බෑනේ ඊළඟ මොහොතේ ඇති වෙන සිතිවිල්ල මොකක්ද කියලා මොකක් හරි සිතිවිල්ලක් ඇති වෙනවා. රූප සංචේතනාවක් හරි ශබ්ද සංචේතනාවක් හරි ගන්ධ සංචේතනාවක් හරි චේතනා කියලා අපි කියන්නේ රූපයක් දැකීම නිසා ශබ්දයක් ඇසීම නිසා ගඳ සුවඳක් රසයක් පහසක් විඳීම නිසා යමක් හිතට මතක් වීම නිසා තේරීම වැටහීම නිසා ඔන්න සිතිවිලි ඇති චිත්ත චේතනා චිත්තයට වචන ගණනාවක් බුදුදහමේ යෙදিলা තියෙනවා. චිත්ත කියන, චේතනා කියන, විතක්ක කියන ඔය හැම වචනයකින්ම අදහස් කරන්නේ එකම දෙයක් ඉතින්. පශ්චාත්කාලීන ඔය විවරණ ග්‍රන්ථවල ඕවා වෙන වෙනත් ඒවා හැටියට කියන්න උත්සාහ කරලා තියෙන විශේෂයෙන් අභිධර්ම පිටක වගේ වට එනකොට ප්‍රකරණ ග්‍රන්ථ සප්ත ප්‍රකරණ වලට එනකොට ටිකක් ඕවා විස්තර කරන්න ගිහිල්ලා එක්තරා ආකාරයකට මුල් බුදු සමයේ නැති විකෘතීන් මතුවලා තියෙනවා. මුල් බුදු සමයේ ඊටාම සරලයි. ඊටාම ප්‍රායෝගිකයි. අල්ලගන්න පුළුවන් විදිහට අතට දීලා තියෙනවා. පශ්චාත් කාලෙ වෙනකොට අටුවා සහ අභිධර්ම ප්‍රකරණ ග්‍රන්ථවලට එනකොට මේ සරලකම නැති වෙලා මහ සංකීර්ණත්වයක් අවුලක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම චිත්තචෛතසික විග්‍රහ කරන්න ගිහිල්ලා අභිධර්මයේදී තමයි යවුල ඇති වෙලා තියෙන්නේ. ඔවා ඉතින් කිව්වම අභිධර්මයේ ඔළුවේ තියාගෙන ඉන්න අය ටිකක් තරහ ගන්න. ඒක හොඳට ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට ටිකක් අමනාප වෙනවා. එහෙම නෙමෙයි. චිත්තය බුදුහාමුදුරුවෝ මේ චිත්තානුපස්සනාවේදී ධම්මපදයේ චිත්ත වර්ගයේදී හරිම සරලව අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඒක නාම ධර්මයක්. චිත්ත කියන්නේ, චේතනා කියන්නේ, විතක්ක කියන්නේ. ඉතින් ඕව සංඛ්‍යාත්මකව දක්වන්න බෑ. සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන්කම තියෙන රූප ධර්ම. නමුත් ඉතින් අභිධර්මයේදී මේවා සංඛ්‍යාත්මකව දක්වන්න උත්සාහ කරලා තියෙනවා. චෛතසික 52යි, සිත් 89යි. නේ? එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාවට ගිහිල්ලා අපි බලපුවාම ඊටාම ලස්සනට තමන්ගේ හිත ගැන සතිමත් වෙන්න අපිට කියන්නේ. කාගේවත් මේ අනුන්ගේ හිත බලනව නෙවෙයි තමන්ගේ හිතන මම මොනවද මේ හිතන්නේ මට මොනවද මේ හිතෙන්නේ දැන් ඊයේ හිතපු එකවත් මේ හිත නෙවෙයි මේ දැන් මොනවද හිතෙන්නේ ඕක තමයි ඉස්සර වෙලාම කරන දේ. අර හුස්මට අපි බැලුව හුස්ම බැලුවේ මුලදිම. ඔය දැන් වැටෙන හුස්ම දිහා ඔහෙ බලන් ඉන්න. එහෙමනේ අපි පුරුදු උනේ. මේ මේ මේ සතිපට්ඨාන දේශනාවේ මුලදිම බුදුරජාණන් වහන්සේ අපි හොඳටම ලාබාල කාලේ අපිට අර පොඩි ළමයෙකුට පොඩි වැඩක් පවරන්න වගේ පුංචි කාලේ මේ හුස්ම දීලා අපිට කිව්වා ඕක දිහා බලන් ඉන්න පුරුදු වෙන්න කියලා. දැන් අපිට චිත්තානුපස්සනා වගේ වේදනානුපස්සනා වගේ වට එනකොට ඊට වැඩි ටිකක් ලොකු එකක් දෙනවා. හැබැයි ඒ ඒ විදිහමයි. ඒ විදිහමයි. සිතිවිලි දිහා බලන්න පුරුදු වෙන කියලා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේ සිතිවිලි දිහා බලන්න පුරුදු වෙමු අපි. ඕක 아무තු දෙයක් නෑ අපිට හිතෙනවා අපි හිතනවා පොඩ්ඩක් හිතෙන දේ දිහා සතිමත් වෙනවා අපි ඔකට කියන්නේ. සිතිවිලි දිහා බලනවා කියන්නේ. ඒක පුරුදු වෙන එක අමාරු නෑ. ඕනනම් අර අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන ටික ඔතෙන්ට ඕනනම් අපිට කිට්ටු කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී එහෙම කියලා නැහැ. ඉතින් චිත්තානුපස්සනාව වඩන අරණ්‍යයකට යන්නේ, ශුන්‍යාගාරයකට යන්නේ, රුක්ක මූලකට යන්නේ කියලා කියලා නැහැ. එහෙම කියලා නැහැ. ඉතින් ආධුනික යෝගියෙකුට ඕනනම් අපිටත් අපේ ගුරුවරු කියලා දීලා තියෙන ඕනනම් එහෙම හුදකලා විවේක තැනකට ගිහිල්ලා තනියම ඉඳන් බලන්න මම මොනවද මේ හිතන්නේ. මට මොනවද මේ හිතෙන්නේ කියලා. මුලින් අපි චිත්තානුපස්සනාවේදී පුරුදු වෙන්න ඕන අර ආනාපාන සතිය වගේම තමයි. ආනාපාන සතියේ රූපදර් රූප ධර්මයක් නේ මෙතන නාම ධර්මයක්. අපි වේදනානුපස්සනාවේදීත් මේක පුරුදු වුණා. කොහේ නිකන් සිටිවිලි බලනවා. නෑ නිකන් එන ඕන එකක් එන්න අරිනවා. ඒක බලනවා. මට දැන් මෙහෙම හිතෙන, මෙහෙම හිතෙන, මෙහෙම හිතෙන ඕන එකක්. එන එක ඔහේ එන්න ඇරලා නිකන් එන. ඕක පොර බදන්න යන්නේ මේක මේ නවත්තන්න ඕන. එහෙම නෑ. මුලදි කරන්නේ සිටිවිලි ගංගාව ගලන්න ඇරලා ගඟේ පනින්න නැතුව ගඟ අයිනට වෙලා බලන්නේ. ඒක ඕක ටිකක් අමාරු යෝගියෙකුට. ඔක අමාරු. ගඟ ගලන දැක්කම ඉතින් ගඟේ ගලන ගැලීම ගලා යන ගතිය මම නිරීක්ෂණය කරගෙන ඉන්න ඕනේ කියන කාරණේ අමතක වෙලා ගඟේ පනින්න උත්සාහ කරා. එච්චර හොඳට ගලන ගඟ මම බැහැලා නා ගන්නවත් ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ එහෙම නෙවෙයි. ගඟ අයින්නට වෙලා ගඟ ගලන විදිහ බලන් ඉන්න කියලා. සිතවිලි ධාරාව ටික බලන් ඉන්නවා පුරුදු වෙනවා ඒක ඒක කිසියම් අභ්‍යාසයක් ඔහොම බලන් ඉන්නකොට තමයි මේ චේතනා ධ්‍යානෙ මේ බලන්නේ අර නාම ධර්ම වලින් අර වේදනාව දිහා බැලුවා වගේ දැන් බලන්නේ චේතනා දිහා චිත්ත චිත්තානුපස්සී විහෙරති. ඒක බලාගෙන ඉන්නකොට අර ආනාපානයේදී හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඒකේ එක එක දේවල් දැක්කනේ. දීගම්වා ඔන්න දිගේ එකක් වැටුණා. රස්සන්වා කොට එකක් වැටුණා. එහෙම වුණානේ. ඒ වගේ දේවල් වුණා. ඒ වගේ චිත්තානුපස්සනාව වඩන යෝගියට මොනවා මොනාරි පෙනේ. තමන්ගේ හිතට ඇති වෙන නොඑක් විදිහේ සිතිවිලි පෙනේ. දකින්න පුළුවන් වෙයි. ඉතින් ඒක කල්සියා කියන්න බෑ. චිත්තානුපස්සනාව වඩනකොට මොන වගේ සිතිවිලි දකින්න ලැබෙයිද? ඒක කල්සියා කියන්න බෑ. හේතුඵල ධර්මානුකූලව සිතිවිලි. චිත්තානුපස්සනාව වඩන යෝගියා අපි හිතමු පැත්තකට වෙලා නිශ්ශබ්ද වෙලා ඉඳගෙන මේක බලනවා කියලා. සිතිවිලි බලනවා කියලා. ඉතින් සමහර විට එයාට ඇහෙන දෙයක් නිසා සිතිවිල්ලක් එන්න පුළුවන්. ඒ වෙලාවෙදී ඇහෙනවනේ. කන් ඇහෙනවනේ. එහෙම නැත්නම් පේන දෙයක් නිසා හිතවිල්ලක් එන්න පුළුවන් ඒ වෙලාවේ. තනියම හුදකලා හිටියට යමක් පේනවා. එහෙම නැත්නම් ස්පර්ශයක් නිසා දැනෙන එහෙම නැත්නම් මොකක් හරි මතක් වෙලා වැටහිලා තේරිලා සිටිවිල්ලක් ඉන්න පුළුවන්. ඉතින් අපි ඔතෙන්දි බලන්නේ අර ඒ ඒ හේතුවට වැඩිය ඵලය බලන්නේ අපි. සිටිවිල්ල දිහා බලන්න ඉස්සෙල්ලා පුරුදු කරගන්න. ඒක ධර්මතාවයක් විදිහට දකින්න එහෙම හුරු වෙනවා. අර ආනාපානෙදිත් අපි එහෙමම දැක්කනේ හේතුඵලයක් විදිහට අපි දකින්න සිටිවිලි. එහෙම. ඉතින් ඔහොම අපිට ඕක අභ්‍යාස කරන්න පුළුවන්, පුහුණු වෙන්න පුළුවන්. අපි අද ඉඳලා ටිකක් චිත්තානුපස්සනාව වඩන්න යමු. කොහොම බලද්දී අර ආනාපානයේ එක එක ගති ලක්ෂණ දැක්කනේ. ආනාපානයේට උරුම යම් යම් ලක්ෂණ ඒ වගේ හිතවිලි වල යම් යම් වෙනස්කම් සුවිශේෂතා ස්වලක්ෂණ පොදු ලක්ෂණ දකින්න පුළුවන්. ඒක ඉතින් මේක බරපතල දෙයක් නෙමෙයි. චිත්තානුපස්සනාව වඩන හිත දිහා බලන් ඉන්න මේ යෝගියට හිත දිහා බලන් ඉන කෙනාට ඉතින් නොයේ සිටිවිලිත් පේනවා. එන සිටිවිලි ඔක්කොමත් පේනවා. ඒ සිටිවිලි වල ගුණාත්මක භාවයනොත් පේනවා. ආනාපානයේ දිග බව දැක්කා, ඒ කොට බව දැක්කා. ආනාපානයේ තියෙන සැහැල්ලු බව, බර බව, සංසිඳුණු බව, ඕලාරික බව ඕවා දැක්කනේ. ඉතින් සිටිවිලි දිහා බලාගෙන ඉන්න යෝගයට මේක හේතුඵල ධර්මතාවයක්. මම කරනවායි, මං කරනවායි කියලා ඇඟට ගන්න නැතුව ඕක දිහා නිකන් නිදහස්ව බලනවා. අනුන්ගේ එකක් බලනවා වගේ. බලාගෙන ඉන්නකොට සිතිවිලි වලත් යම් ගති ලක්ෂණ පෙනේ. එහෙම ගති ලක්ෂණ ටිකකුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි නිකන් උදාහරණ වශයෙන් දක්වලා තියෙනවා. සමහර විට සරාගං වා චිත්තං හිතේ රාග ගතියක් සරාග ගතියක් එන්න පුළුවන්. වෙන්න පුළුවන්. මේ හේතුඵල ධර්මානුකූල වෙන්න පුළුවන්. ඒක කාස් නැහැ. ඒක දිහා බලන්න පුරුදු වෙන්න. ඒකට නිකන් ඒක ඒක නොවිය යුත්තක්. ඒක මං අයින් කරන්න ඕන. එහෙම යන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. දකින්න රාග හිතක් ඇති වුණා. Tamanට. මට එතකොට ඒක සුවිශේෂ ලක්ෂණයනේ හිතේ රාග හිත. එහෙම නැත්නම් විරා විතරාගං වාචිත්තං. ඇලෙන ගතියක් නැහැ. අරමුණ පස්සේ පන්නන ගතියනේ රාග කියන්නේ. අරමුණ පස්සේ පන්නන්න නැති ගතියනේ විරාග කියන්නේ. විතරාග කියන්නේ. ඔය දෙකෙන් එකක් වෙන්න පුළුවන්. අරමුණ ඒ කියන්නේ රූපේ පේනවා. රූපය ගැන ඇති වෙන සිතවිල්ල රාගී නෙමෙයි. විරාගී. සමහර විට රාගී. සමන්නව දෙකම දකින්න. දෙකම දකින්න. දෙකම කමක් නැහැ. එහෙම. ඉතින් ওই දෙකම එන්න පුළුවන්. අර ආනාපානයේදී මේක ආවා වගේ ආනාපානයේදී ආවනේ සුලක්ෂණක් දැක්කනේ සුවිශේෂ ලක්ෂණක් දැක්කනේ ඉතින් ඒ වගේ මේකෙදි ස්වලක්ෂණයි පොදු ලක්ෂණයි දෙකම දකින්න අපි පුරුදු වෙයි. චිත්තානුපස්සන. රාග ගතිය සරාගම් කියන්නේ ගීත රාගම් කියන්නේ පොදු ලක්ෂණ නෙවෙයි. ස්වලක්ෂණ. ඒ මොහොතේ ඒ තනස්සාට ඇති වෙන ස්වභාවය. හේතරාග කියන්නේ එහෙම. තවදුරටත් බුදුරජාණන් වහන්සේ සදෝසං ද්වේෂ ගතිය, ඊත දෝසං ද්වේෂ ගතියක් නැති බව, සමෝහං මෝහණේ වෙන ගතිය, ඊත මෝහං මෝහණේ වෙන්නේ නැති ස්වභාවය, සංකිට්තං ඇතිලුණු ගතිය, වික්කිට්තං විසුරුණු ගතිය, මහග්ගතං උසස් මට්ටමේ සමාධි සමාධිමත්ව නිකන් තැන්පත්ව පවතින ගතිය අමහක් ගතන් එහෙම නැති ස්වභාවයේ මේ කුසල් සිත් පැත්තට ටික ටික බණ භාවනා කරගෙන යන අවස්ථාවල ඒවා පෙන්නන. ඒ වගේ මේ විවිධ පැතිකඩයන් නැත්තම් හිතේ විවිධ ගති ගති කියන්න පුළුවන් අපි ඔතන තියෙන ස්වභාවික ගතිත් තියෙන උපදවාගත් ගතිත් තියෙන. දැන් මහග්ගසං සෞත්තරං සමාහිතං විමුක්තං වගේ தත්වයන් අපි හිතේ උපදවා ගන්න ගැටි. ඒවා ස්වභාවික ගැටි නෙමෙයි. සරාගං ගීතරාගං සදෝසං ගීත දෝසං සමෝහං ගීත මෝහං සංකිට්ඨං වික්කිට්ඨං අපි උපදවා ගන්නව නෙමෙයි. ස්වභාවිකයි. ඉතින් අපිට ඕවා දකින්න පුළුවන් අපේ හිත තුළ. ඒකයි. ඕවා සමුදේ ධම්මානුපස්සීවයි චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවයි චිත්තස්මින් විහෙරති. සමුදේ වය ඕ ඇති වෙනෝ පවතිනෝ නැති වෙනෝ. දැන් රාගයේ සමුදේ වෙනවා. රාගයේ පවතිනෝ හිතේ. රාගයේ වය වෙනවා. රාගසිත. සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී. දකින්න පුළුවන්. ඉතින් අන්තිමට යෝගිය අත්ති චිත්තන්ති වාපනස්ස සතිපත්තුපත්ිතා හෝති. මෙන්න මෙහෙම හිත් කියලා දෙයක් ඇති වෙනවා නේද? කියලා දකින්න. එහෙමයි ස්වභාවය. ඉතින් ඔතන චිත්තානුපස්සනාවේ කිසිම ප්‍රහාණයක් ගැන කතාවක් නැහැ. කතාවක් නැහැ පජානාති විතරයි කියන්නේ. චිත්තං චිත්තන්ති පජානාති සිතවිල්ලක් ඇති විට එවැනි සිතවිල්ලක් ඇතැයි දැනගන්න දැනගන්න ඉතින් හාත්පසින් අවබෝධ කර ගැනීමනේ පජානාති කියන්නේ එහෙමයි ඉතින් අපි ටිකක් හුරු පුරුදු වෙමු පුහුණු වෙමු මේ චිත්තානුපස්සනාව වඩන්න අමාරු දෙයක් නෙමෙයි අමාරු දෙයක් නෙමෙයි අපිට නොඑක් සිතවිලි එනවා ඕනනම් පුළුවන් ලියන්න උනත් පුළුවන්. මට මෙහෙම හිතුණා. මට මෙහෙම හිතෙනවා. සමහරු කියන්නේ හිතුණා පස්සේ තමයි දැක්කේ කියලා. හිතිලා ඒක වචනෙටත් හැරිලා ක්‍රියාවටත් හැරිලා සමහරු ඒක දැකලා නැහැ. Tamanට එහෙම හිතුණා කියලා. මේ පස්සේ කියනවා මම මෙහෙම එකක් කරා. ඇයි කරේ ඇයි කියලා මමවත් දන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ අපි අවදිමත් නැහැ අපි කියන්නේ. අවදි මේ අවදිමත් භාවය පවත්ව ගන්න අපි හුරු පුරුදු වෙන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඔතන තියෙන ඔය ඔය නොඑක් සිතිවිලි අතරේ අර පහාන ගණේට අයිති බහැර කළ යුතු, ඉවත් කළ යුතු, අයින් කළ යුතු කොටසට අයත් සිතිවිලිත් අපිට දැක ගන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. අකුසල කියලා අපි කියන්නේ. අකුසල් සිතිවිලි, පාප සිතිවිලි, අර පාපක අකුසල විතක්කා කියලා උඩින් කිව්වේ අර අර පහන සංඥාවේදී කිව්වේ එහෙමනේ. uppන් uppන්නේ පාපකී අකුසලයේ ධම්මේ. ඔය අතර තියෙන්න පුළුවන්. පාපී අකුසල ධම්ම කියන්නේ සිතිවිලි වලට තියෙන්න පුළුවන්. හැබැයි තියෙනවද නැද්ද කියලා කොහොමද දන්නේ? මගේ සිතේ පව් අකුසල් සිතේලි තියෙනවද කියලා වෙන කාට හරි කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. ඒක දැක ගන්න ඕන මමමයි. මම මේක දකිනවා. තියෙනවද නැද්ද කියලා. ඉතින් දැක ගන්නනේ මේ මේ මේ උත්සාහය නැත්නම් මේ මේ කමටහන අපිට දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒක දැක ගන්න. ඉතින් අපි ටික හුරු වෙන්න ඕන සිතවිලි දකින්න. ඔය චිත්තානුපස්සනාව වඩන්න හුදකලා විවේකී විඳගෙනත් පුළුවන්. මුලින් පුරුදු වෙන්න ඕන සිතවිලි දකින්න විතරයි. සිතවිලි දකිද්දි දකිද්දි දකිද්දි අර ආනාපානයේදී සිද්ධ වුණා වගේ පාපක අකුසල විතක්කා පාපක අකුසල ධම්මා එහෙම තිබ්බොත් දැක ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් දැක්ක ගමන් මේක ඉවර වෙනවා. අමුතු ප්‍රයත්නයක් කරන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ. යම් සිටිවිල්ලක් අයහපත් සිටිවිල්ලක් පව් සිටිවිල්ලක් අකුසල් සිටිවිල්ලක් කියලා දැකීමම දැකීමම ඒක නිරුද්ධ වෙන්න ඒක නිරෝධයටපත් වෙන්න ඒක ප්‍රහාණය වෙන්න හේතුවක් වෙනවා. ඒක නිසා චිත්තානුපස්සනාවේදී ප්‍රහාණයක් ගැන කතාවක් නැහැ. සිටිවිලි ගැන සිහිනුවන උපද්දන්න කියන එකයි. සිහිනුවන උපද්දපු ගමම්ම එතන තියෙනවා නම් බහැර කළ යුත්තක් ප්‍රහාණය කළ යුත්තක් ඒක අපිට වැටහෙන්නේ තේරෙන්නේ. ඉතින් ඕන්න ඔහොමයි චිත්තානුපස්සනාව. හොඳයි මම සාකච්ඡාව මේක වැඩි දිගට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ටික වෙලාවක් ගත කරනවා මේ පොදු දහම් හමු අවස්ථාවේ ඉදිරිපත් කළ යුතු කළ හැකි අදහස් උදහස් යෝජනා අධ්‍යක්ීම් ආදී ඉදිරිපත් කරන්න. ඊට අමතරව වෙනත් විදිහට ඒ කියන්නේ වෙනත් අවස්ථාවලත් අපිට වෙලාව යොදාගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ පිළිබඳව යමක් කතා බහ කරන්න තියෙනවා නම් එහෙම කතා බහ කරන්න. ඉතින් මේ වෙලාවේ අපි අපිට ඉතුරු වෙලා තියෙන කාලය ප්‍රයෝජනෙට ගමු. මේ මේ ධම් සභාවේ ධර්ම සාකච්ඡාවට එකතු වෙලා ඉන්නේ නැත්තන්ට මේ පිළිබඳව යම් කිසි දෙයක් කතා බහ කරන්න තියෙනවා නම් සාකච්ඡා කරන්න තියෙනවා. හොඳයි මම මෙතෙන් සිට අවස්ථාව සලසනවා. මේ සිටින අපේ ස්වාමීන් වහන්සේලා මේ නිවහන්සේ අදී අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව යමක් එකතු කරන්න අදහස් උදහස් ඉදිරිපත් කරන්න සාකච්ඡාවට අවස්ථාව. ඇහෙනවා කියන්න. පැහැදිලි මදි පැහැදිලි මදි එනවද මම? හා දැන් කියන්නෝ. භාවනාවට අපිට භාවනාවට යොමු වෙන්න තැනක් නොතැනක් සහ මේ අපේ தත්වය පිළිබඳව ඔබ වහන්සේ පිටක අපිට ප්‍රකාශ කරලා තියෙනවා ඒක පිළිබඳව නැවතත් තහවුරු කර ගැනීමක් අවශ්‍යයි මේ වෙලාවේ අපිත් එක්ක ඩෙන්ගු හදිස්ස රෝගී රෝගගත වෙලා මේ ධර්මදේශනවලට සම්බන්ධ වෙන ගමන් ඉන්නවා එතකොට මේ අපිට මේ රෝගී තත්ත්වයක් හෝ ඒ වගේ තත්ත්වයකදී නවකේකට කොහොමද මේ මේ සිත ටිකක් මේ රෝගී තත්ත්වය පිළිබඳව මනාව මේ නිකන් පැහැදිලි කිරීමකින් සිත ශක්තිමත් කරගෙන ඒ රෝගී තත්ත්වයට මුහුණ දීලා සමහර වෙලට ඒකෙන් මැරෙන්න පුළුවන් එනත් ඒ වගේ දෙයකට මුහුණ දෙන්නත් පුළුවන් ඒක අපි දන්නවා. නමුත් ගොඩක් අයට වෙලා තියෙන මේ රෝගී ගුණයි පස්සේ මනස ශක්තිමත් නැතුව ඒ රෝගී තත්ත්වයට රෝගී තත්ත්වයේ යථා ස්වභාවය තේරුම් නොගෙන ඒකට මුහුණ දෙන්න බැරි බැරි ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ පවල් ප්‍රශ්න මේ සියල්ලත් එක සමහරලාට ඔහු ශක්තිමත් වුණත් මෞදි මෞද්‍යන්ගේ ගැටලු සාගතත්වය නිසා ඔහු යම් තත්ත්වයක ඒ වගේ තත්ත්වයන්ටපත් වෙනවා. ඊට මට මට මතකයි එක් අවස්ථාවකදී ඔබ වහන්සේ රෝහල් ගත වුණාම ඔබ වහන්සේ කිසිම කෙනෙකුට නොකිය තමයි රෝහලේ. අද ඒ වගේ උදාහරණ අරගෙන මේ රෝගියෙකුට තමන්ගේ ජීවිතේ රෝගී තත්ත්වයේ ඉඳගෙන හෝ මෙලයම් අවස්ථාවේ තත්ත්වයකදී එකින අපි නොසිතුණු තත්ත්වයක ඉඳගෙන මේ භාවනාවට එහෙම නැත්නම් අපේ ශරීරයේ අපේ ලෙඩ දුක් වලට මේ මුහුණ දෙන ආකාරය පිළිබඳව පොඩි සංසිප්ත වශයෙන් අපිට පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා මම මේ අවස්ථාවේ ඔව් මේ මෙහෙමයි ඇත්තටම ලෙඩ රෝග වැළඳීම පළවෙනි කාරණේ තමයි දැන් මේ ලෙඩ රෝග කියන්නේ ස්වභාවික ව්‍යාධි ධම්මෝ. ඒ කියන්නේ අපි පළමුවම අවබෝධ කරගන්න ඕන ලෙඩ රෝග කියන්නේ ධර්මතාවක්. කියන ධම්ම කියන්නේ හේතුඵල ධර්මයක් කියන එකයි. ඉතින් ලෙඩ වෙන්නේ ඇයි කියලා අපෙන් ඇහුවොත් ඉතින් අපිට හරි කෙටි උත්තරයක් තියෙනවා මේ ලෙඩ වෙන්නේ ශරීරයක් තියෙන නිසා කියලා. අපිට නම් තියෙන කෙටිම උත්තරේ ඕකයි. කවුරු හරි අපෙන් ඇහුවොත් ඇයි ලෙඩ වෙන්නේ? ලෙඩ වෙන ශරීරයක් තියෙනවනේ. ඒක තමයි ඇත්ත. මනස ලෙඩ වෙන්නේ ඇයි කියලා ඇහුවොත් ලෙඩ වෙන මනසක් තියෙනවා. මනසක් තියෙනවා. ඇතිගල්ලේ මනස ලෙඩ වෙනවා. ශරීරයක් ඇතිගල්ලේ ශරීරය ලෙඩ වෙනවා. ඉතින් මේ ගැඹුරු ධර්මයට එන්න එන්න බෑ සමහර ඇත්තන්ට. ඉතින් එච්චර දුර ආපු නැති ඇත්තන්ට අපි උදව් කරන්න ඕන. දැන් මේ අපි මේ කතා කර ගිරිමානන්ද දේශනාවත් එවැනි අවස්ථාවක්නේ. ගිරිමානන්ද සූත්‍රයේ නිදාණය මෙහෙමයි තියෙන්නේ. ඒකන් සම්මයන් භගවා සාවත්‍යයන් විරදි ජීතවන්නේ අනාථපිණ්ඩිකස් ආරාමේ තේන කෝපන සමේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලහිලානෝ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ සවැත් නුවර දේවරම් මෙහෙර වැඩ ඉන්න අවස්ථාවක ගිරිමානන්ද භික්ෂුව මේ ආබාධිකෝ හෝති. ඒ කියන්නේ හේතුඵල ධර්මානුකූල මොකක් හරි ලෙඩක් හැදුනා. යාට අර ආබාධ ගැන කලින් කිව්වනේ. ආදීනව සංඥා මොකක් හරි ඊට අදාළ ආබාධයක්. ඇති වුණා. ඇති වුණාම අසුතවා පුදුජන මට්ටමේදී තමයි දුක්ඛිතෝ. ඒ පිළිබඳව මනසෙන් පීඩාවටපත් වෙනවා දුක් වෙනවා බය වෙනවා තැති ගන්නවා ඒ ලක්ෂණ එනවා හැබැයි ඒක ස්වභාවිකයි ඒ කියන්නේ ගැඹුරු ධර්මය අවබෝධ කරගෙන භාවනා පුහුණුව කරපු නැති ඇත්තෝ එහෙම කලබල වෙනවා නොසන්සුන් වෙනවා දුක් වෙනවා බය වෙනවා තමන් ගැන විතරක් නෙවෙයි තමන් එක්ක ඉන්න අනිත් අය ගැනත් බය වෙනවා දැන් මේ අපේ ඥාතීන් ලෙඩ වෙලා ඉන්න කෙනා අම්මා නම් එයා හිතනවා අනේ මගේ දරුවෝ උන්ට දැන් කන්න බොන්න දෙන්නේ කවුද? ඒගොල්ලෝ බලාගන්නේ කවුද? නේ? ආදී වශයෙන් එහෙම හිතනවා. ඒ තාත්තා නම් ඉතින් එහෙම බය වෙනවා තැති ගන්න. ඒකට තමන් ගැන විතරක් නෙවෙයි අනුන් ගැනත් බය වෙනවා තැති ගන්න. දේපල තියෙන කෙනෙක් නම් ව්‍යාපාර කරන කෙනෙක් නම් එහෙම බය වෙනවා දැන් ව්‍යාපාරේ කඩා වැටෙනවා. මම මෙච්චර ණය වෙලා තියෙනවා. දැන් කොහොමද ඒව කොට දාන්නේ? ආදී වශයෙන් අර ලෙඩේට වැඩිය මේ ලෙඩේට වැඩිය ලෙඩේ ලෙඩ වෙලා ඉන්න පුද්ගලයා තමන්ගේ ජීවිතය හා ජීවිතයට සම්බන්ධ අනිකුත් දේවල් අල්ලාගෙන දුක් වෙනවා. එතකොට වෙන්නේ බාල් හැගිලානෝ. අර ගිලන් බව වැඩි වෙනවා. ඒක වැඩි වෙන්නේ ශාරීරියේ නෙමෙයි ඇත්තටම මානසිකව වැඩි වෙන එක තමයි. ගිලානෝ කියලා කියන්නේ ලෙඩට නෙමෙයි. ආබාධිකෝ කියන්නේ ශාරීරික දුක්. ගිලාන කියන්නේ මෙතෙන්දී මනස මනස ලෙඩ ආතුර කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. බුදුරජාණන් සුඟ පාවිච්චි කරලා තියෙනවා ආතුර කියන වචනේ. ආතුර වෙනවා. ආතුර කියන්නේ මානසිකව ඇති වෙන බය, තැති ගැනීම, දුක, කනගාටුව, වික්ෂිප්ත ගතිය ලෙඩත් එක්ක එනවා ඒක. ඉතින් අපි කරන්නේ මේ ධර්ම මාර්ගයේ යන ඇත්තෝ කරන්නේ කල්යාණ මිත්‍රයෙක් හැටියට අර ලෙඩට යම්කිසි උදව්වක් උපකාරයක් ඉස්සර වෙලා කරනවා. ඉතින් එයා ඉස්පිරිතාලෙ ගෙනියන්න, ඒ බෙහෙත් හේත් ටික හරි ගස්සලා දෙන, උපස්ථානය කරන ටික කරනවා. හැබැයි ඒ ටික ලබා ගත්තට එයා මානසිකව අර ආතුර වෙලා නම් එතන හදන්න දෙයක් තියෙනවා. අපි හුඟාක්ම කරන්න ඕනේ මේ මනසේ තියෙන ආතුර ගතිය. මේ අපි දක්වන්න ආතුර ගතිය. මේ ලෙඩ කියන්නේ ස්වභාවික දෙයක්. ඉතින් ලෙඩ වුණාම අපිට බෙහෙත් ඒක කරගන්න පුළුවන් වෛද්‍යවරු ඉන්නවා. ප්‍රතිකාර තියෙන රෝහල් තියෙන අපි ඒවට ගිහිල්ලා කැප වෙලා ඉතින් අනිත් වැඩ නතර වෙනවා තමයි. ඉතින් ඒවා ඒ අයට ටිකක් පවරලා මේ මේව බලා ගන්න කියලා තමන් ඒ ලෙඩේ තුල ඒ සිහිනුවණින් යුක්තව ගත කරනවා නම් ප්‍රශ්නයක් නෑ අන්තිමට ඉතින් මේ ගිරිමානන්ද හාමුදුරුවොත් එහෙමයි ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වුණාට මොකද බය වුණා තැති ගත්තා ඒකයි ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ට කිව්වේ මේ ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලහ කිලාන මේ ස්වාමීනි මේ ගිරිමානන්ද ආමඳුරු මේ ලෙඩ වෙලා විතරක් නෙවෙයි දැඩි ලෙස කම්පා වෙලා ඉන්නවා හිතින් දුක් වෙන මට්ටමට වැටිලා ඒක නිසා සාදු බන්තේ භගවා ගිරිමානන්ද තේන උපසංකම අනේ ස්වාමීන් ඩිංගක් බලන්න ඉන්න කියලා කිව්වා මේ හොඳටම බය වෙලා තැති අරගෙන ඉන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දී මේ ආනන්ද හඳුනට කිව්වා ඉතින් ආනන්ද ওই ගිරිමානන්දට කියලා දෙන්න මේ දස සංඥාව. මේ අනිච්ච සංඥා නත් සංඥා ඔය 10 පෙන්වන්නේ ඉතින්දි. ගිරිමානන්දට ඔබ කියලා දෙන්න. ඒ ඒ අවබෝධය නැති ගමින් ඔය බය වෙලා තියෙන තැටි අරන් තියෙන. මේ රූපං අනිච්චං කියලා පටන් ගන්න බලන්න කොච්චර ලස්සනද කියලා. අපි හිතන්නේ මේ රූපකාය වෙනස් නොවේ නෑ මේක වෙනස් වෙනවා. ලෙඩ වෙනවාමයි. ලෙඩ වෙනවාමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ඒ ස්වභාවය මෙතන තියෙනවා. ඉතින් ඕක සංසුන්ව තෝරලා දෙන්න ඕනේ. ඉස්සර වෙලා කරන්න ඕන ලෙඩෙකුට බන කියන එක නෙවෙයි. ඉස්සෙල්ලා කරන්න ඕන අපෝපස්ථාන ටික කරලා රෝහල් ගත කරලා එයාගේ ටිකක් දැන් මනසට අර ආරක්ෂිත හැඟීමක් ඇති කරනවා. වහාම රෝහලට ගෙනිහිල්ලා හෝ වහාම අවශ්‍ය ප්‍රථමාධාරය දීලා සංසුන් කරලා තැම්පත් කරලා ඊට පස්සේ යාගේ මනස සංසුන් වුණාම අන්න ගැඹුරු ධර්මයේ කියලා දෙන්න ඕන මේක මෙහිමයි ලෙඩ රෝග ස්වභාවිකයි ලෙඩ වෙනවා මිනිස්සු ලෙඩ නොවෙන්නේ කවුද ලෙඩ නොවෙච්ච කෙනෙක් කියන්න පුළුවන්ද අවල් වෙලාවේ ලෙඩ වෙනවායි කියලා කල්තියා කියන්න පුළුවන්ද මොන ලෙඩේ හැදෙනවද කියලා කල්තියා කියන්න පුළුවන්ද සමහරට ලෙඩ නොවෙත් ඉන්න වෙලාවල් තියෙනවා දැන් මේ මේ පැතිරිලා යන වෛරසය බලන්න සමහරුන්ට හැදෙන්නේ නැහැ. ශරීරයේ තිබිලා සෙම පටල ගත්තම වෛරසය හමු වෙනවා. ඒ වුණාට ලෙඩේ හැදෙන්නේ නැහැ යාට. හැදෙන්නේ නැහැ. එහෙමත් තියෙනවා. ඒක නිසා මේක නිත්‍ය නැහැ. ලෙඩ අනිවාර්යෙන් ලෙඩ වෙනවයි කියලා හෝ ලෙඩ නොවි ඉන්නවයි කියලා හෝ එහෙම එකක් නැහැ. ලෙඩ වෙන්න පුළුවන් ලෙඩ නොවෙන්න පුළුවන්. ඉතින් ඒව හරේ සුහද සාකච්ඡා වලින් සංසුන්ව ඒවා කියලා දෙනවා. යෝගී මේ මේ රෝගියෙකුට. ඒක යෝගියාගේ කල්යාණ මිත්‍රයාගේ වැඩක්. කියලා දීලා ඉතින් ගැඹුරු ධර්මතාවලටත් යොමු කරන්න ඕනේ. ඉතින් ලෙඩක් හැදුනම ප්‍රතිඵල තුනක් හම්බ වෙන්න පුළුවන්. එක්කෝ ලෙඩේ සනීප වෙනවා. ඒක එක ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් ලෙඩේ සනීප වෙන්නේ සදාකාලිකව මුළු ජීවිත කාලය පුරාම බෙහෙත් ගන්න වෙනවා. ඒ කියන්නේ එතන ඉඳලා ක්ලිනික් යන්න වෙනවා ෆයිල් එකක් වැටෙනවා. මරණ කම්පේත් යන ඒවා අපේ තියෙනවා. උඟක් තියෙනවා දැන් ඒවා වයසට යනකොට. එහෙම නැත්නම් ලෙඩෙන් මැරෙනවා. ඔය තුන තමයි හම්බෙන ප්‍රතිඵල. එක්ක හනීප වෙනවා එක්ක මැරෙනකන් ලෙඩේ තියාගෙන ඉන්න වෙනවා. එහෙම නැත්නම් ලෙඩෙන් මැරෙනවා අපි. ඒක ඕකත් අපි තේරුම් අරගෙන හිටියොත් ප්‍රශ්නයක් නැහැ. ওই තුනෙන් මොනක් මොකක් හරි ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ඉතින් අපි නිතරම අර පළවෙනි ප්‍රතිඵලය ඉලක්ක කරගෙන තමයි ලෙඩ වුණාම වැඩ කරන්නේ. මොකද නිරෝගී වෙන්න ඕනේ කියන අදහස. බුදුහාමුදුරුත් එහෙමයි කළේ. බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණාම වෛද්‍යවරයාට එන්න කියලා බෙහෙත් ගත්තනේ. ඉතින් ඒවා අපි කරනවා. එහෙමයි තියෙන්නේ. තමන් තමන්ගේ උනත් එහෙමයි, අනුන්ගේ උනත් එහෙමයි, කාගේ උනත් එහෙමයි. නමුත් රෝගී තත්ත්වයන් පිළිබඳව ගැඹුරින් අපි මෙනෙහි කරන්න ඔය ආදීනව සංඥාව රෝගීන් එක්ක කතා කරන්න හොඳ මාතෘකාව. ආදීනව සංඥා. ආදීනව සංඥාවේ පෙන්වන්නේ ඉති මස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජන්ති කියලායි. අපි නිතරම ශරීරය ආස්වාදයේ ගැනනේ හිතන්නේ. ලෙඩ නොවී ඉන්න ඕන. ලෙඩ නොවී ඉන්න ඕන තමයි. ඉතින් ලෙඩ නොවී ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක නරකයි කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් ආරෝග්‍ය පරමාලාභා කිව්වනේ. ඒක හොඳයි නමුත් අපි ඇත්තට මොන දෙන්න ඕනනේ. ඇත්තට මොන දෙන්න ඕන. ඉතින් ඒක එතෙන්ට හිත ශක්තිමත් කිරීම තමයි අපි රෝගියෙකුට කරන දෙවැනි සහ ශක්තිමත්ම උපස්ථානය වෙන්නේ. පළමුව එක අර සෝහල්ගත කරලා වෛද්‍යවරුන්ට පෙන්නලා බෙහෙත් තේත් තරම් දීලා අවශ්‍ය උපස්ථානයක් කරන එක පළවෙනි කාර්යය. ඒක කවුරුත් වගේ කරනවනේ. අපි කල්යාණ මිත්‍රයෝ හැටියට අර දෙවෙනි උදව්ව කරනවා. ඊළඟට යාර ජීවිතේ මැනේජ් කරගන්න ඒ වෙලෙට පුරුදු කරන්න ඕන. දැන් ඔයාට තියෙන වැඩ මොනවද? කාටද ඒවා පවරන්න පුළුවන්? සුදුසු අයට ඒවා පවරන්න, ඒවා අඩාල වෙනවා නම් කියලා ලෙඩ වෙලා ඉන්න කාලය තුල වැඩ පවරලා ගිහින් සංසෝමේ ඉන්නේ. දැන් මම අර කිව්වේ මං රෝහල් ගත වෙලා සද්ද නැතුව හිටියා කියලා. එකම සේවක මහත්තයෙකුට මං කිව්වා මං ස්පිරිතාලේ ඉන්නේ හැබැයි කාටවත් කියන්න එපා කියලා. ඒගොල්ලන්ට කිව්වා ඔක්කොම තම තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඕගොල්ලොන්ගේ ඕගොල්ලොන්ගේ වැඩ කරන්න ඕගොල්ලෝ දන්නෝනේ මම නැතුණා. ඉතින් ඔයිට වැඩිය මොකක්දනේ? සමහර විට ඒකෙන් මැරෙන්නත් පුළුවන්. ඉතින් දැන් මම මැරුණොත් මේ ලෝකේ අනිත් පැර කෙරෙගෙන යන්නේ නැද්ද? මම නෑ කියලා. අනේ කිසිම ගැටලුවක් නෑ අනිත් අය ෂෝක් එකට ඒගොල්ලන්ගේ වැඩේ තින්දලා කරනවා. අපි නිකන් බොරුවට බය වෙනවා තැති ගන්නවා අපෝ මං නැති වුණොත් එහෙම මේවා මොකුත් කෙරෙන්න කන්නේ. ගෙදර කට්ටිය කනේ කන්නේ. ඈ අනිත් අය ජීවත් වෙන්නේ ගන්නෑ. නෑ කිසිම ගැටලුවක් නෑ. අයින් වෙලා බලන්න මේ ශෝකයකට අනිත් අයගේ වැඩ කරගෙන යන. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ලෙඩ වුණාම අවශ්‍ය තැනට ගිහිල්ලා රෝහලට ගිහිල්ලා පැත්තකට වෙලා රෝගියෙක් හැටියට හිතල මතල නිශ්ශබ්දව ඉඳගෙන ඒ කටයුතු ටික කරගන්න එක හැමතිස්සෙම හොඳයි. ඒකයි තියෙන්නේ. ඉතින් ඒක එතෙන්ට මනස සකස් කරගන්න අපි උදව් කරන්න ඕන රෝගියෙකු. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් රෝහල් ගත වෙලා හිටියත් භාවනාව කරන්න පුළුවන්. <laughs> භාවනාව ඉතින් කොතෙන්ද පුළුවන්. ඉතින් ලෙඩ වෙලා ඉන්නකොටත් කරන්න භාවනාවක් තියෙන. ඒක නිසා. මිනුහත් ඔව් මරණය ආසන්න කාලේ එඟපතේ බොහොම අධික වේදනා හටගන්නවයි කියලා කියනවා. මොම විදුන් ඇගේ විදුන් එහෙම කියනවා. ඒ අවස්ථාවේදී සමාජ පිටේ ඒ ලෙඩයි දුෂ්කර වරුන්ට කියනවා බෙහෙත් දෙන්න කියලා ඒ අනිත් මේ විදුම සංසිඳව ගන්න. එතකොට සමාජ පිට යථාස් යථා තත්ත්වය මගහැරීමේ මනසට සිදුවෙන දේ මොකද්ද කියලා තේරුමක් නැතුව යයි අර මේ බෙහෙත් විද්දාම. මොකද මේ අවස්ථාවේදී කරන්න හිතේ කරයුත්තේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ බෙහෙත් යෙදීම මේ ඉවසීම අධිකමක් කියලා. ඔතන දැන් වේදනාවේ ඔතන කතා කරන්නේ මේ මහත්ය ඉදිරිපත් කරන්නේ කායික වේදනාව පිළිබඳ කාය කය පැත්තෙන් එන කැක්කුම කියලා අපි ඔකට කියන්නේ pain කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. කායික පැත්තෙන් එන කැක්කුම. ඒ කැක්කුම දරා ගැනීමේ සීමාව පනින අවස්ථාවලුත් වෙනෝනේ සාමාන්‍යයෙන් යෝගීන් කැක්කුම දරා ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදේ uppannānaṁ karānaṁ tippānaṁ karānaṁ kaṭukānaṁ පානහරාණං කියලත් වචනයක් කියලා තියෙනවා. පානහරාණං කියලා කියන්නේ පණ යන තරමේ කියන කයි අදහස. ඉවැනි එකක් ආවත් අදිවාසක ජාතිකෝ හෝති කියලා මේ ඉවසන්න පුරුදු වෙන්න ඉවසලා එතන පොඩ්ඩක් සිහිය උපද්ද ගන්න මේ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් සමහර අයට අර ශාරීරික උප්පන්නානං ශාරීරිකානං වේදනානං කායික අපහසුව දරන්න අමාරු වෙනවා. ඉතින් ඔතන දරා ගැනීමේ අපහසුතාවයට එනකොට ඒකට යම් කිසි ආකාරයකට ආධාරකයක් ඉල්ලගත්තර කමන්නේ හැබැයි වේදනානුපස්සී වෙන්න ඕනේ එතන. ඒ කියන්නේ වේදනාව ස්වභාවික දෙයක් ඒක අඩු වැඩි වෙනෝ ඒක ලෙඩ රෝග ඇති අවස්ථාවේ දුක්ඛ වේදනා පැත්තෙන් අපිට දැනෙනවා. සාමාන්‍ය අවස්ථාවල සුඛ වේදනා පැත්තෙන් දැනෙන්න පුළුවන්. කොහොම නමුත් අපි වේදනාවට සතිමත් වීම තමයි වැදගත් වෙන්නේ. ඒක ඒක ඒකෙන් පලා යන්න උත්සාහ කරන්න හොඳ නැහැ. උත්සාහ කෙරුවොත් පලා ගියොත් වේදනාවේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම අපිට දෙන අවවාදය වේදනාවෙන් පලා යන්න නෙමෙයි සුඛ වේදනාවෙන්වත් දුක්ඛ වේදනාවෙන්වත් අදුක්ඛම සුඛ වේදනාවෙන්වත් පලා යන්න ඕනේ නැහැ. ඒකට මෝන දෙන්න ඕන අර කායික වශයෙන් ඇති වෙන කැක්කුම ඒක දරන්න බැරි මට්ටමට එනවා නම් ඒකට යම් ප්‍රතිකාරයක් ආධාරකයක් ලබා ගත්තට ඒක මං හිතන්නේ ඒක වැරද්දක් ඇති කියලා. හැබැයි එතෙන්දි වැදගත්ම දේ තමයි වේදනාව ගැන සතිමත් වීම. සිහිනුවන උපද්දගෙන ඒක ධර්මතාවයක් විදිහට අවබෝධ කරගෙන ධම්මානුපස්සී වීම ඒක පිළිබඳව. වේදනාව නමුත් මේක ධර්මතාවයක්. මේ කයක් ඇති විට කය වේදනාව ඇති වෙනවා කියලා ඒ ඒ විදිහට ඉතින් අර අපිට කියන්න බෑ කෙනෙකුගේ දරා ගැනීමේ හැකියාව කොච්චරද කියලා. අපිට ඒක ගැන ඉතින් බල කරන්නත් බැහැ කෙනෙකුට. දැන් මට අමාරුයි මට මේක දරා ගන්න අමාරුයි කියනකොට අපිට කියන්න බෑනේ. නෑ නෑ ඕක ඉවසගෙන ඉන්නවා කියලා එහෙම බල කරන එක නිකන් අකාරුණිකයිනේ. හරි. ඔව්. ඉතින් ඒ වගේ වෙලාවක අපි එයාට ඉතින් උපස්ථානයක් කරනවා මේ අමාරුද එහෙනම් නැගිට්ටන්නද වාඩි කරන්නද එතකොට හරියයිද මේ ඉරියව්ව වෙනස් කරන්නද මේ ආදී වශයෙන් කියලා ඉතින් අපි බලනවා යාගේ අර කැක්කුම අඩු කරන්න යම් උපස්ථානයක් කරන්න. බැරිම තැන තමයි අර මොනවාද වේදනා නාශක වගේ දේවල් සමහර වෙලාවට භාවිතා කරන්න පාවිච්චි කරන්න. ඉතින් අපිට අපේ පිටින් ඉන්න කෙනෙකුට අපිට බල කරන්න බෑ ඕක දරා ගන්න. ඕක දරා ගන්න බැරි කම මේ ඔයාගේ අඩුපාඩුවක් කියලා එහෙම කියන්න අපිට බෑ. එතකොට නිකන් ඒක අකාරුණිකයි. අපි ඉතින් අර උපස්ථානය කරන ගමන් එයාට කියන්න ඕන වේදනාව කියන එක ගැන සතිමත් වෙන්න කියලා. ඒ එහෙම තමයි අපි කරන්න ඕන උපස්ථානය උතන. මම දකින්නේ. ඒ මේ විද්‍යාව සමරක්කිත සතිමත් ගැතිය අඩු වෙන්න පුළුවන්. ඇත්තටම එතකොට නිකන් මත් වෙලා මේ එතකොට අර වේදනාවට සිහිනුවන පැවැත්වීමක් කරන්න නැති වෙන්න පුළුවන් එයා. එහෙමයි. නිර්වින්දනය වගේ වෙලා නේද? එහෙමයි සර්. හ්ම්. අපිට අද සාකච්ඡාවට අපි ලබා ගන්න පොදු කාලය නිමා වෙලා තියෙන නිසා අපි දහම් හමුව නිමා කරමු අද අපි විශේෂයෙන් අවධානයට යොමු කළේ චිත්තානුපස්සනාව කොටස සතිපට්ඨාන දේශනාවේ ඉතින් චිත්තානුපස්සනාවට අපි ආවේ අර මේ පහන බහැර කළ යුත්ත කියන කාරණය. කොමක්ද බහැර කළ යුත්තේ? ඒ බහැර කළ යුතු දේ කොහෙද තියෙන්නේ? බහැර කළ යුත්තේ කෙසේද? කියන ප්‍රශ්න තුනට උත්තර අවශ්‍යයි. ඒ උත්තර ගන්න වෙන්නේ අපිට චිත්තානුපස්සනාවේ. මොකද මේ බහැර කළ යුත්ත තියෙන්නේ හිතේ. බැහැර කළ යුත්තේ හිතින්. බැහැර කළ යුතු ක්‍රමයත් හිතින්මයි. ඉතින් එහෙමනම් අපිට සිද්ධ වෙනවා අපේ හිත දිහා බලන්න. ඒක ඒක නිසායි අපි චිත්තානුපස්සනාවට ආවේ. ඉතින් අපි ටිකක් චිත්තානුපස්සනාව වඩමු. අද දවසේ හෙට දවස අපි හෙට සාකච්ඡාවට මුණ ගැහෙන්නේ නැහැ. අපි නැවත මුණ ගැහෙන්න නියමිත දිනය අනිද්දා. ඉතින් මම හිතනවා අනිද්දා අපිට සාකච්ඡාව කරන්න පුළුවන්. ඒකට බාධාවක් වෙන්නේ නැහැ. අනිද්දා තමයි. ඉතින් හෙට දවසත් අද දවසත් මේ චිත්තානුපස්සනාවට බරව භාවනාව කරගෙන යමු. ඉතින් ඒක අර අපි කිව්ව පරියන්කේම ඉන්න ඕනේ නැහැ. උදකලා විවේකී වෙඳගෙනත් කරන්න පුළුවන් තමන්ගේ සිතවිලි ධාරාව දිහා බලනවා. එදිනෙදා වැඩක යෙදෙන ගමනොත් ටිකක් බලන්න පුළුවන්. මම මේ මේ මේ වැඩේ යෙදෙන ගමන් මොනවද මම මේ හිතන්නේ? මේ වැඩේ ගැන හිතනවද වෙන වෙන දේවල් ගැන හිතනවද? එහෙම බලන්න පුළුවන්. එතකොට අර තමන්ගේ හිත දිහා බැලීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් සමහර වෙලාවට වැඩේටම හිත තියලා වැඩේම ගැන හිත හිත ඒකේ ලස්සනට යන වෙලාවලුත් තියෙනවා. එහෙම නැතුව ඒ වැඩේ අත ගාන ගමන් වෙන වෙන දේවල් හිත හිත හිතන ස්වභාවය තියෙන. එතකොට ඕව අපිට දැක ගන්න පුළුවන් චිත්තානුපස්සනාවේදී. ඉතින් එහෙම එහෙම කරලා හිත දකින්න පුරුදු වුණ කෙනාට අන්න අර හිතේ පහාන දකින්න පුළුවන්. හිතේ තියෙනවද Tamange හිතේ බැහැර කළ යුතු දේවල් තියෙනවද කියලා. තියෙනවාමයි කියලා බුදුහාමුදුර අවධාරණය අනිවාර්යෙන් කියන්නේ නිත්‍ය නිත්‍ය සංඥාවක් අපිට නැහැනේ කොහොමද? ඒ අනුව තියෙනවාමයි කියන්නේ නැහැ. සමහර විට තියෙන්න පුළුවන්. අකුසල පාපක අකුසල ධම්මා. එහෙමනේ පහන සංඥාවේදී කිව්වේ. බහැර කළ යුතු පාපී අකුසල සිතිවිලි අවිද්‍යා තණ්හා පැත්තට බර අකුසල කියලා අපි හඳුන්වන සිතිවිලි තියෙන්න පුළුවන්. පුළුවන් කියන්නේ තියෙන්න නෙමෙයි එන්න පුළුවන්. ඉතින් ඒවා අපි දැක ගන්න පුළුවන් දැකගෙන අපිට බැහැර කරගන්න පුළුවන් ඒක එච්චර අමාරු නෑ. අපි බැහැර කිරීමේ ක්‍රම ආදී දේවල් ඉදිරියට සාකච්ඡා කරමු. සහ චිත්තානුපස්සනාවේ ඔය පෙන්නලා තියෙන සරාගම් ආදී සිටිවිලි ඔතන පෙන්නලා තියෙනවා දහසය ආකාරයකින් වගේ ඒ දහසය ආකාරය අපි ඉදිරියේදී ටිකක් සාකච්ඡා කරමු. ඒක කෙසේ වෙතත් දැනට බලන්න දැනට උත්සාහ කරමු අපි අපේ සිතවිලි දිහා බලන්න. චිත්තානුපස්සීව දවස ගත කරමු. වැඩ කරමු චිත්තානුපස්සීව කතා කරමු චිත්තානුපස්සීව දැන් කෙනෙක් එක කතා කරනකොට උනත් Tamanට හිතෙනවනේ දැන් අනිත් එක්කෙනා මොකක් හරි කියනකොට Tamanට මොනවා හරි හිතෙනවා එතකොට අර මොකද්ද මට හිතුනේ අරයා මෙහෙම කිව්වා මට හිතුනේ මොකද්ද මොකද්ද මට හිතෙන්නේ කියලා ඒ මොහොතේම Tamanගේ හිත දිහා බලන්න පුළුවන් අර කතා කරන ගමන් පුළුවන් මේක බලන්න හැබැයි ටිකක් සංකීර්ණයි අර ආනාපානේ බලනවා වගේ සරල නැහැ වැඩක් කරන ගමන් හිත දිහා බලන්න පුළුවන්. හුදකලා විවේකී විඳගෙන බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔය තුන් විදිහටම අපි කරමු. මොකද අපිට දවසේ මුළු කාලයම හුදකලා විවේකීව ගත කරන්න වෙන්නේ නැහැනේ. අනිත් පැත්ත එක කතා බහ කරන්න වෙනවා. සාමාන්‍ය දෛනික ජීවිතයේ වැඩ රාජකාරී තියෙනවා. නමුත් භාවනාව අපිට කරන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරමු. ඒක නිසා චිත්තානුපස්සනාවට බුදුරජාන් වහන්සේ ආසනයක් කියලාත් නැහැ, තැනක් කියලාත් නැහැ. ඒ මොකුත් කියලා නැහැ. ඒ කියලා නැත්තේ අර හේතුව නිසා. ඉතින් අපිට පුළුවන් ඒත් ඔය තුන් විදිහටම කරන්න එදිනෙදා වැඩ කරන ගමන් කතා බහ කරන ගමන් සහ වැඩ කතා බහ නතර කරලා විවේකීව හුදකලා ඉන්න ගමනක් පුළුවන්. මේ විදිහට අපි ටිකක් උත්සාහ කරමු. ඒවයි ප්‍රතිඵලත් කොහොමද කියලා ඉදිරි අවස්ථාවල අපිට කතා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍යත්වන්ට දුරකථනයෙන් Skype මාධ්‍යයෙන් වෙලාවල් දාගෙන තම තමන්ගේ භාවනා අධ්‍යක්ීම් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අදට අපේ සදාම් හමුව නිමා කරනවා. වෙනදා වගේම අපේ මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වුණු පූජනීය අපේ පැවිදි උතුමන් ඒ වගේම ගිහියත්තු ආදී සියලු දෙනාටම අප මේ තේරුම් ගන්න දේ වටහා ගන්න දේ පුරුදු වෙන දේ තුලින් විශේෂයෙන් අපි දැන් දන්නවා බහැර කළ යුතු දේ කොතනද තියෙන්නේ කියලා. අන්න ඒ දේ හරියටම අල්ලාගෙන ඒක හොයාගෙන ඒක තේරුම් අරගෙන ඒක බහැර කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ තුලින් චිත්ත විසුද්ධිය අර සත්තානං විසුද්ධියා කියපු විදිහට චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන එයින් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදාම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි